පරෝපදේශයක් නැතිව සම්බුහු ඥාණයෙන් තමන් වහන්සේගේම ਸਰවචතා ඥාණය පිරිසිදු නුවණින් දැක දැනවදාලා වූ ශාන්තිනායක බුදු පියාණන් වහන්සේට අතීතයටත් අනාගතයටත් වර්තමානයටත් කියන කාල තුනටම සම්බන්ධ ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය පටිච්ච සමුප්පාද ධර්මයන් චතුරාර්ය සත්‍ය ධර්මයන් කිසිම පැටලීමකින් තොරව පැහැදිලිව පිරිසිදුව අවබෝධ කොටගත්තා වූ නාම ධර්මයන් වෙනම හඳුනාගත්තා වූ නාම ධර්ම සංකලනය වෙනම හඳුනාගෙන රූප ධර්මයන් වෙනම හඳුනාගෙන නාම ධර්මයන්ගේ රූප ධර්මයන්ගේ වෙනම වෙන වෙනම තිබෙනා වූ ලක්ෂණ වෙන වෙනම දැන අවබෝධ කොටගෙන නෙය ජනයාට මහා කරුණාවෙන් පැහැදිලිව විසිතුරුව දේශනා කොට වදාලා වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේට මම සිතින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්ණයට බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා වූ නිර්වාණ ධාතුව කියන උතුම් වූ ප්‍රණීත වූ ශාන්ත වූ ධර්මයටත් ඒ ධර්මය දක්වා දෙන්නා වූ මාර්ගඵල ධර්මයන්ටත් ඒ මාර්ගඵල ධර්ම නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට පිහිටවන්නා වූ උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නයේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයන් නවතුරු අපලෝතුරු ශ්‍රී සද්ධර්ම රත්නයේ තම සිරිතින් වැඳ නමස්කාර නමාගේ නමස්කාරය වේවා. ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ මාර්ගයේ ගමන් කොට සසරින් මිදී කියා වූ හේතුඵල ධර්මයන්ගෙන් මිදී කියා වූ දුක්ඛ කන්දයන්ගෙන් මිදී කියා වූ අෂ්ටාර්ය පුජ්‍යර මහා සංඝරත්නයට මම සිරසින් වැඳ නමස්කාර කරනවා මාගේ නමස්කාරයේ වේවා බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයට নমස්කාර කිරීමෙන් සහ එක මොහොතකට හරි බුදු ගුණ සිහිපත් කිරීමෙන් ධම්ම සංගුණ සිහිපත් කිරීමෙන් ලද කුසල චේතනාවන්ගේ ආනුභාව බලයෙන් ත්‍රිවිධ රත්නයන්ත් අපරිමාණ ගුණානුභාව බලයෙන් මේ ලෝකයේ නොයෙක් ප්‍රදේශවල දිසාවන්හි රැඳී කන් යොමුකොට හිත යොමුකොට මේවා අසාගෙන සිටින්නා වූ සද්ධාවන්ත ගුණවතුන් නිවන් පින්වතුන් සිදු කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ කුසල ධර්මයන්ගේ ආනුභාව බලයෙන් අදත් මේ පින්වතුන්ට අපි කියලා දෙන්න බලාපොරොත්තු වන්නා වූ මේ ධර්ම කරුණු ටික ඉතාමත් මොහොඳින් වැටහේවා තේරුම් ගන්නට ලැබේවා අවබෝධ කරගන්නට ලැබේවා ඒ සඳහා කිසියම් විදියකින් නීවරණ ධර්මයන්ගෙන් අකුසල ධර්මයන්ගෙන් පීඩාවක් බාධකයක් ඇති නොවේවා සිහිය නුවණ ඉදිරිපත් කරගෙන සතියෙන් යුක්තව සද්ධාවෙන් යුක්තව ධර්ම කරුණු හොඳට අසාගෙන හිත යොදා මෙහෙවාගෙන හැම දිනාට මේ ධර්මය මාර්ගයක් කොටගෙන චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන උතුම් නිවනින් සැනසෙන්න ලැබේවා. නිර්වාණ අවබෝධයට, නිර්වාණයට පිවිසීමට මේ උතුම් පිරිසිදු මාර්ගයක්ම වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. එසේ ප්‍රාර්ථනා කරමින් මේ පින්වතුන්ට මම අදට මේ වෙලාවට ගැලපෙන්නා වූ ධර්ම කරුණු ටිකක් අපි ඉස්මතු කරලා දෙනවා. තථාගතයන් වහන්සේගේ ධර්මී තිබෙන්නා වූ මූලික ගුණ තුනක් තමයි එහෙම නැත්නම් ලක්ෂණ තුනක් තමයි අනිත්‍ය ධර්මය දුක්ඛ ධර්මය අනාත්ම කියනා වූ ධර්ම ස්වභාවය ලෝකේ තිබෙන්නා වූ ලෝකයට සම්බන්ධ සියලුම දේවල් අනිත්‍යයි පෙරලෙන සුළුයි නිට්ටය නොවේ මොහතවල් දෙකක් එක විදිහකට පවතින්නේ නැහැ කියන ධර්ම ස්වභාවය ඊළඟට ඒ නිසාම ඒ තුල වින්දනය කරන්ට බාරගන්ට සැපයි කියලා පිළිගන්ට දෙයක් නැති ස්වභාවය කියන දුක්ඛ ස්වභාවය අනිත්‍ය දුක්ඛ කියන ධර්මතා දෙක තියෙන තැන කිසිම ආකාරයකින් අපිට මමය මාගේ කියලා ආත්මීය වශයෙන් වෙනස් නොවෙන්නා වූ ජීවිතයක හැටියට බාරගන්ට දෙයක් නැති බව කියන ආත්මයක් නැtei කියන මෙන්න මේ කරුණු තුන හරි ගැඹුරුයි. මේ ගැඹුරු කාරණා තුන තේරුම් ගැනීමට විශේෂ ධර්ම පිටුවහලක් අපට අවශ්‍ය වෙනවා. සත්පුරුෂ ආශ්‍රයයක් අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම නියම ධර්ම පැහැදිලි කිරීමක් අපිට අවශ්‍ය වෙනවා. ඒක නිසා මේ අභිධර්ම විස්තරය අභිධර්ම විග්‍රහය ඔය කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මයන් තේරුම් ගන්නටත් විශේෂයෙන්ම අපිට මේ වගේ තිබෙන්නේ සත්ව ගතියක් නැති ධර්ම ස්වභාවයක් විතරයි ජීව ගතියක් නැති ධර්ම ස්වභාව කොටාසියක් විතරයි මේ වගේ තියෙන්නේ කියන බව තේරුම් ගැනීමට වටහා ගැනීමට මේ අභිධර්ම කතාව විශාල උපකාරයක් විශාල පිටුවහලක් වෙනවා මේ අභිධර්ම කතාව මේ අභිධර්ම විස්තරය එවැනි සූක්ෂම ධර්ම විග්‍රහයක් හිතට ගන්න පුළුවන් මත්තමක සිහියක් ඥානයක් තිබෙන්නා වූ අයට පමණක්ම ගැළපෙන්නා වූ දෙයක් කියන බවත් අපි තේරු ගන්න ඕනේ. ඒ වගේම තමයි යමක් තේරුම් ගන්නට බැරි නම් තේරුම් ගන්නට වටහා ගන්නට අමාරුයි නම් එය තේරෙන්නේ නැති හිතට ඒක තෙහෙට්ටුවක් වන බවත් අපි දැනගන්න ඕනේ. යමක් අපිට වැටහෙන්නේ නැත්නම් තේරුම් ගන්නට බැරි නම් ඒක අපේ මනසට යම්කිසි පීඩාකාරී ස්වභාවයක් හේතු ගතියක් ඇති කරනවා නොතේරෙන නිසා. නමුත් ඒ කාරණේ තේරුම් ගන්නට බැරි වුණාය කියලා එවැනි දෙයක් නැtei කියලා ප්‍රතික්ෂේප කර යෑම නෙවෙයි එවැනි දෙයක් නැහැ කියන අයින් වෙන එක නෙවෙයි කර යුතු වන්නේ මගේ නුවණ මගේ වැටහීමේ ශක්තිය මේ ධර්ම කොටාසයට තරම් බලවත් නැහැ කියන එක නිහතමානීව තේරුම් අරගෙන නිහතමානීව පිළි අරගෙන වෙන ධර්ම කොටාසයකට හිත යැවීම යැවීම හෝ සත්පුරුෂයන්ගෙන් උදව්වක් උපකාරයක් ලබා ගැනීමට නිහමතමානීව ඉදිරිපත් වීම හෝ තමයි හේතුව. මේ ධර්ම විග්‍රහයන් අපි හදලා කියන ඒවා නෙවෙයි. මේ ධර්ම විග්‍රහයන් හොඳ සද්ධාවෙන් පිරිච්ච හිත් තිබිච්ච ඥාණයෙන් මෝරත් වූ හිත්වලට හොඳ පාරමී ගුණ ඇති సంతානවලට හිත්වලට දැනිලා ඒ සත්පුරුෂ උතුමයන්ගේ ඒ ඥානයන්ගේ ස්පර්ශ කරලා බෙදලා විග්‍රහ කරලා මේවාට ගැළපෙන හිත් ඇති සත්පුරුෂයන්ට මේවා ඉතුරු කරලා තියෙන්නේ ඒක නිසා අතීතයේ ලෞතර බුදුරජාණන් වහන්සේ තාවතිස්ස දිව්‍ය ලෝකේ තවතිසා භවනි ශක්‍ර දේවේන්ද්‍රයන්ට අයති පාණ්ඩු කම්බල සෛලාසනේ කරුණාවෙන් වැඩ හිඳගෙන උන්වහන්සේගේ අන්තිම ආත්ම භාවයට මනුස්ස ලෝකයේදී මාතෘත්වයෙන් පිහිට වුණා වූ මාතෘත්වයෙන් උන්වහන්සේගේ අවසාන ජන්මයේ සිදු කර ගන්නට උපකාර වුණා වූ මාතෘ දිව්‍ය පුත්‍රයා තවතිසා තුසිත දිව්‍ය ලෝකේ උපත්ති ලැබපු ඒ මාතෘ දිව්‍ය පුත්‍රයාණන් ප්‍රධාන කෙල ලක්ෂ ගණන් දිව්‍ය සමූහයාට දේශනා කරපු මේ ධර්මය ඒ බුදුරජාණන් වහන්සේට ඒ සත්පුරුෂ කල්යාණ මිත්‍ර බුදුරජාණන් වහන්සේට අපේ ගෞරව නමස්කාරය තියෙන්න ඕනේ ඒ වගේම සාරිපුත්‍ර මහරහතන් වහන්සේට සහ ඒ ශිෂ්‍ය පරම්පරාවට මේ ධර්ම විග්‍රහය කිසිම විලෝපනයක් කරන්නේ නැතුව දිගින් දිගටම පවත්වාගෙන ආපු අද දක්වාම ඒ සඳහා ගෞරවයෙන් ඉදිරිපත් කළා කටයුතු කරන ස්වාමින් වහන්සේලාට අපි බොහොම ගෞරව නමස්කාර පූර්වකෝනේ මේ වැඩේ කරන්නේ අපේ තියෙන දෘෂ්ටිගත අදහස් මෝහයෙන් නොදන්නා කමින් මුලා වෙලා කරන ප්‍රකාශන මේවාට හේතු කරලා හරියට මහා මේරු පර්වතයක් ළඟ මහා මේරු පර්වතයේ ළඟ අබෑටයක් ගිහිලා හේතු කරනවා වගේ මේ විසද වෙච්ච ඥාන ශක්තියක් ඇති උත්මයන්ගේ හිත් වලින් ඥාණයෙන් හසුරුවපු මේ ධර්මය කිසිවක් දන්නේ නැතුව ලද බොළඳ අදහස් එක් මේකට ගිහිල්ලා මේවා විග්‍රහ කරන්න ගියාම මහ විශාල පාපයක් අනර්ථයක් අකටයුත්තක් සිදු කරගන්නවා ඒක නිසා නිහතමානීව ඕන මෙතෙන්ට යන්න. ඒ නිසා උන්වහන්සේලා කියලා තියලා දේවල් අපි බොහොම නිහතමානීව මාන්නයක් උපදවා ගන්නේ නැතුව සද්ධාව පෙරදරි කරගෙන සසර දුකින් මිදී යෑමට උදව් කරගන්න මාර්ගයක් සේ සලකලා මේකට බහින්න ඕනේ. ඉතින් මේ දක්වාම අපේ පින්වතුන් එක්ක අපි මේ ධර්ම කතාව අභිධර්ම කතාව සාකච්ඡාව පවත්වාගෙන ආවේ මෙන්න මේ විදිහේ නිහතමානී සද්ධා පිරිච්ච මනසක් එක්ක සමනසකින් තමයි හිතකින් තමයි මේවා පවත්වාගෙන ආවේ. අපි විශ්වාස කරනවා ඔන්න ඔය නිසාම තමයි අපි හැම දිනාටම මේ දක්වාම මේ වැඩසටහන සතියක් පාසාම දිගට කරගෙන එන්න ලැබිලා තියෙනවා. ඒ ධර්ම ශක්තිය, ඒ කුසල ශක්තිය, ඒ බලය. මේ තුල යම්කිසි ව්‍යාජ ගතියක් රැවටිලි ගතියක් බොරු ගතියක් තිබුණා නම් ඒ වගේම මේවා තුළ මේ සාකච්ඡාවේ මේ දේශනාවේ මේ ධර්ම විග්‍රහයේ යම්කිසි රැවටිලි බොරු මිත්‍යා ගතියක් තිබුණා නම් මේවා නැවතිලා බොහෝම කල මේ වැඩසටහන් නැවතිලා එහෙනම් බොහොම කල මේවා එසේ නොඋනේ මහා බලයක් නිසායි මේවා එසේ නොඋනේ මහා ධර්ම ශක්තියක් නිසායි කිසි කෙනෙකුට චෝදනාත්මක ඇඟිල්ලක් දික් කරන්න බැරි ධර්ම විග්‍රහයන් මේ වගේ තියෙන්නේ අපි නැමදීමෙන් ඒවා විස්තර කරන අපි අපි හිතවලට කලප ගන්න. ඒ නිසා මේ පින්වතුන් හැමදෙනාම සන්තෝෂ වෙන්න. මේ පින්වතුන් හැමදෙනාම සන්තෝෂ වෙන්න විශාල තිරසක් නැති වුණා. ගැළපෙන හිත් සමුදායක් එක්කාසු කරගෙන මේ ධර්ම කතාව අපි කරගෙන යනවා. මේ තමයි අපිට ඕන දේ. මේ තමයි අපිට හිතන්න ඕන දේ. මේ තැන තමයි අපිට හොයන්න ඕන තැන. ඒකයි අපි මේ දේ සිද්ධ කරන්නේ. මේක සිද්ධ කරන්නේ අනුන් සතුටු කරන්නට නෙවෙයි. මේ ධර්ම කතාව, මේ අභිධර්ම සාකච්ඡාව අපි කරන්නේ තවත් කෙනෙකුට ඕනෑ හින්දා නෙවෙයි. අපිට ඕන හින්දායි. තවත් කෙනෙක් සතුටු කරන්න නෙවෙයි අපිට සතුටු වෙන්නයි. තවත් කෙනෙක් නිවනින් නිවාදාන්ට මාර්ගයක් හැටියට අපිට නිවි යන්නයි. අපේ දිහා බලන කෙනෙක් වෙනවනම් සතුටුදායකයි. නැත්තම් ඒ අයට වෙනත් මාර්ගයක් ලැබෙයි. ඒක නිසා මේ අභිධර්ම කතාවෙන් විශේෂයෙන්ම අපිට තිබෙන පිටුවහල තමයි ආත්ම සංඥාව කඩන එක. ආත්මයක් නැහැ ජීවයක් නැහැ කියන එක තේරුම් ගැනීමටයි අවශ්‍ය. හරිම අමාරු. දෙවියන්ටත් බ්‍රහ්මයන්ටත් ආත්ම සංඥාව කැවෙනවා. යමක් තියෙනවා කියන හැඟීම එනවා. බුදුරජාණන් වහන්සේ අර බක බ්‍රහ්මයාටත් දේශනා කරා ආත්මයක් ජීවියක් කෙනෙක් නෑ කියන එක ඒ තරම් ගැඹුරුයි. දෙවියන්ටත් මේක බලපාන. මතක ඇති. සාති කියලා භික්ෂුවක් හිටියා. ඒ භික්ෂුවටත් ආවා දෘෂ්ටියක්. ඒ තමයි නොවෙනස්ස මෙතනින් එහාට එතනින් තවත් තැනකට මාරු වෙන්නා වූ ගමන් කරන්නා වූ නොවෙනස් වෙන විඥානයක් තියෙනවායි කියලා මහා මිත්‍යා මතයක් අදහසක් ආව දෘෂ්ටියක් ආව. හරි භයානකයි. කොහොම එන්නේ ස්ථාවර දෙයක් තියෙනවා කියන හැඟීමත් එක්ක. ඔක කඩා ගන්න තමයි. ඔක බැරි හින්දම තමයි සංසාරේ රැඳෙන්නේ. ඒක නිසා තමයි ඔය ආත්ම සංඥාව තදින් තියෙන නිසා තමයි ඒක තේරුම් ගන්නට බැරි නිසා තමයි ඒක වටහා ගන්නට බැරි නිසා තමයි ඒකට ඇතුල් වෙන්න එහෙම දෙයක් නෑ කියලා ඇතුල් වෙන්න බැරි හින්දා තමයි වචනත් එක්ක සමහර වෙලාවට වචන වලින් අර්ථ වෙනස් කරලා ඒ වගේ හේතට පැනගන්න යන නොතේරෙන නිසායි නොදන්න නිසායි වටහා ගන්න අමාරු නිසායි. මේ පින්තුන් හොඳට ඇස් යොදලා ඇස් ඇරලා හිත ඇරලා නුවණ යොදලා බලන්න. අනාත්මය කියන එක තේරුම් ගන්නට බැරි නිසා ආත්මයක් නැහැ කියන එක තේරුම් ගන්නට බැරි නිසා අනන්ත කියන එකට තමන් අර්ථයක් හයි කරගෙන අනර්ථයි කියලා ඒකට අර්ථයක් හයි කරලා ගැට ගහලා ඒ විදිහට මේක තේරුම් ගන්න යනවා. ඇයි එහෙම කරන්නේ? අනත්ත කියන එකේ තියෙන ආත්මයක් නැහැ කියන එකයි. නොවෙනස්සන ආත්මයක් නැහැ කියන එකයි. අනත්ත කියන්නේ. ඒක වැටහෙන්නේ නැතිකොට. ඒක තේරෙන්නේ නැතිකොට. ඒක හිතට ගලප ගන්න බැරි වෙනකොට. ඒක තේරුම් ගන්නට වටහා ගන්නට සුදුසු ඥානයක්, ශක්තියක්, බලයක්, ප්‍රඥාවක් නැති වෙනකොට ඒක තේරුම් ගන්නට සත්පුරුෂාස්තරයක් හොයා යන්නේ නැති. ඒකට පිහිටවන ධර්ම ස්පර්ශයක් කරන්නේ නැතුව කරන්නේ මොකද්ද? ඒ අනත්ත කියන වචනය වෙනස් කරනවා. ඔයකට දානවා අනර්ථය. ඕකෙන් මේක තේරෙන්නේ නැහැ. වැටහෙන්නේ නැහැ. ඒ නිසා මේ අනාත්මය කියන එක තේරුම් ගන්නට මහෝපකාරී වෙන, ඊ타ත්ම උපකාරී වෙන ධර්ම විග්‍රහයක් තමයි මේ අභිධර්ම විග්‍රහය මේකට වෙන වචන කැලි හයි කරලා මේක තේරුම් ගන්නට බෑ මේකට වචන වෙනේ නේ දා ඒවා දාන්න ආපු අය ඒ වචනත් එක්කම ඇලිලා හෝදාපාලි වෙලා යනවා. ඕකයි සිද්ධ වෙන්නේ. මේ ධර්මයට ඇවිල්ලා ධර්මයේ තිබෙන වචනට ගරු කරලා ධර්මයේ තියෙන ධර්ම අර්ථයට ගරු කරලා ඒක තේරුම් ගන්නට සීල සමාධි ප්‍රඥා සිහිය නුවණ භාවිතා කරනවා ඇරෙන්නේ. ඒකට වෙන වෙන තමන්ගේ දෘෂ්ටි ගිනල්ලා ඒක හේතු කරලා ඒකි ගහලා වැඩ කරන්ට යනකොට වෙන්නේ තමන්ගේ දෘෂ්ටියත් එක්කම තමනුත් ඒකේ තමන්ගේ පිටිපස්සේ එල්ලිච්ච අය ඔක්කොම ටික හෝදාපාලවර නායකයා වගේ කඩහැරෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඒක තමයි ධර්ම ශක්තිය. ඒක තමයි ධර්ම බලය. ඒක තමයි ධර්මයේ ස්වභාවය. මේ පින්වතුන් හැම කෙනාම ඕවට ගියේ නැති නිසා ඔය බොරුවට වන්ටාවට දෘෂ්ටියට අහුවෙච්ච නැති නිසා ඒ වගේම අවංකවම ආත්ම සංඥාව කඩාගන්න ඕන නිසා මේ විග්‍රහයට අහුම්කම් දීම නිසා තමයි අද මේ පින්වතුන්ට මේ අවුරුදු ගානක් තිස්සේ නිහතමානීව ශ්‍රද්ධාවෙන් මේ වැඩේ මේ විදිහට කරගෙන යන්න ලැබිලා තියෙන්නේ. මේ ටිකත් එක්ක මම මේ කියාගෙන ආවේ අපි මේ ප ဋ ාණ ධර්ම කතාවේ ප ဋ ාණ ධර්ම කතාවේ ආරම්භයේදීම කිව්ව ප ဋ ාණ කියන වචනේ තේරුම මොකද්ද කියලා. ප ဋ ාණේ කියන වචනේ තේරුම ගෞරවාන්විතව අපි මතක් කරා. බහු හේතු හින්දා. ඒ වගේම නොයේ කරුණු කාරණා එක්ක යෙදෙන හින්දා ප ဋ ාණ ධර්ම විග්‍රහය යෙදෙන ආකාරය අපි මතක් කළා. මේ ප ဋ ාණේ කරුණු කාරණා 24ක් වෙනවා. ඒ 24 තමයි අපි මේ ගලපාගෙන ගලපාගෙන යන්නේ. ඊළඟට මේ අවස්ථාවේදී අපි කියන්නේ නිස්සරය පත්‍ය ගැනයි. ප ဋ ාණ ධර්ම 24න් ප ဋ ාණ ධර්ම 24න් නිස්සේ පත්‍ය කියන පත්‍ය ධර්මය කියන්නේ. මේ දවස්. නිස්සී කියන්නේ කුමක්දයි කියලා අපි කිව්වා. යම්කිසි දෙයකට හිතින්ට පිහිටන්ට මතුවෙන්න. යමක් උපකාර වේද ආන් ඒකට කියනවා නිස්සේ ධර්මයේ කියලා. නිස්සේ සතිය කියලා කියනවා. අපේ පින්වතුන් මේක හොඳට හිතේ කවා ගන්න ඕනේ. හොඳට හිතේ වර්ධ ගන්න ඕනේ. හොඳට හිතේ රඳව ගන්න ඕනේ. උපමා විග්‍රහය හරි පිටුවහලක් වෙනවා. උපමාවක් ආශ්‍රයෙන් ධර්මකාරණයක් තේරුම් ගන්නට යනවා කියන්නේ හරි උපකාරයක් වෙනවා. නිස්සය ප්‍රත්‍යර්ථ මෙහෙම තේරුම් ගනි. ඒ තමයි යම් කිසි කඩදාසියක චිත්‍රයක් තියෙනවා. ඒ කඩදාසියේ චිත්‍රය. ඒ චිත්‍රය ඇඳෙන්න, චිත්‍රයේ පිහිටන්ට කඩදාසිය උපකාර වෙනවා. කඩදාසිය තමයි චිත්‍රය ඇඳෙන්න පිහිටන්ට භූමියක් වෙච්ච උපකාරයක් වෙච්ච නිස්සරේ ස්වභාවය දක්වන වස්තු කඩදාසිය. කඩදාසිය නැත්තම් ඒ පින්තූරේ නැහැ. අපි පින්තූරේ දිහා බලනකොට කඩදාසිය දිහා නෙවෙයි බලන්නේ පින්තූර දිහා. හැබැයි පින්තූරේ තියෙන කඩදාසිය. ওই වගේ තමයි යම්කිසි දෙයක් මතුවෙන්න පිහිටන්ට ඇතුවෙන්න හිටින්න උපකාරණ දෙයට කියනවා නිස්සරේ ධර්මය නිස්සරේ වස්තුයි කියලා. ඊළඟට අපි කිව්වා නිස්සය වෙන විදිය බලන්න භාවනා අනුසාරයෙන් බුදුරජාණන් වහන්සේගේ සිවිච්ච ලස්සනම විසිතුරුම චින්තන ක්‍රමය උන්වහන්සේ ධර්ම අරමුණු කරන විදිය සැලුවම ආම පැහැදිලි. ඊටාම පිරිසිදු. ඊටාම ලස්සන උතුම් ගතියක් තිබෙනවා. සාරියුත් මහරහතන් වහන්සේගේ ධර්ම විග්‍රහය හොඳ ලස්සනට ගැලපෙනවා තථාගතයන් වහන්සේගේ හිතට. බලන්න මේ කතාව. නාම ධර්ම කියලා කොටසක් තිබෙනවා. හිතත් චෛතසික ධර්ම. අනිත් අතට කිව්වොත් විඥාණයයි වේදනා සංඥා සංකාර තුන. ඒ නාම ධර්ම ටික. බුදුරජාණන් වහන්සේ කවදාකවත්ම රූප ධර්ම වලට පටලවා ගන්නෑ. රූප ධර්ම ටික වෙනම හොඳට බලනවා. රූප ධර්ම වල තිබුණු ලක්ෂණය හොඳට බලනවා, දකිනවා. නාම ධර්ම වෙනම හොඳට දකින්න. හොඳට බලනවා. නාම ධර්ම වල තිබෙනා වූ විවිධ නාම ධර්ම වෙනම බලනවා. විඥානීය වේදනාවට වෙනස්. වේදනාව සංඥාවට වෙනස්. සංඥාව සංස්කාරයන්ට වෙනස්. මේ කියනා වූ නාම ධර්මයන්ගේ විවිධත්වය නිසා උන්වහන්සේ වෙනම වෙනම වෙනම වෙනම ඒ නාම ධර්ම ටික හොඳට දැනගත්තා. ධර්ම නාම ධර්මයන්ගේ තිබෙන්නා වූ එකිනෙකාට තිබෙන හිතවත් උපකාරක ගතිය නිස්සේ ස්වභාවයන් බුදුරජාන් වහන්සේ හොඳට දකිනවා. හැබැයි ඒ නාම ධර්ම රූප ධර්ම වලට පටලවා ගන්නේ නැහැ. රූප ධර්ම බලනකොට ඒ රූප ධර්මයන්ගේ වෙනස් වෙනස් රූප ධර්ම දකිනවා. මහා භූත රූප හතරක් තේරුම් ගන්නේ ලක්ෂණ හතරකින් යුක්ත වෙච්ච හතරාකාර රූප ස්වභාවයක් තියෙන හින්දා. එහෙම නැත්නම් ඕක ඔක්කොම එකයි කියලා කියනවා. හතරක් නෙවෙයි එකයි කියලා. ඒක හතරක් වෙන්නේ රූප ධර්ම ස්වභාව හතරක් තියෙන නිසා. ඒ රූප ධර්ම ස්වභාව හතරේ උපාදාය රූප කොටසක් කියලා තිබෙන නිසායි තව කොටසක් හඳුනගන්න. බලන්න කොච්චර විහිතු කොච්චර ලස්සන ඉතාමත්ම ප්‍රණීත ඉතාමත්ම නිවැරදි හොඳ පිරිසිදු සිහියකින් නුවණකින් තථාගත ඥාණයෙන් ඒ නාම ධර්ම පැත්ත දැක අවබෝධ කරගත්තාද බලන්ද රූප ධර්ම පැත්ත කොච්චර ලස්සනට පැහැදිලිව පිරිසුදු අවබෝධ කරගත්තාද කියලා බලන්න. බුදුරජාන් වහන්සේගේ නුවණේ පිරිසුදුකම් නාම ධර්ම කොටස් කරගත් ආකාරය බලන්න. වේදනාව වෙනම, සංඥා වෙනම, සංස්කාරය වෙනම, විඥාන වෙනම. ඊළඟට රූපේ පැත්ත මහා භූත උපාදාය රූප බලාගත් ඒ ආකාරය බලන්න. ඔය නාම රූප ස්වභාවයන් හැටි. ඔය විතරක් නෙවෙයි. මේවා වෙන වෙනම හේතු වලින් හටගන්න විදිහත් උන්වහන්සේ ආපෝද කරනවා. නාම ධර්ම හටගන්න එක විදියකින්, රූප ධර්ම හටගන්න එක විදියකින්. ඊළඟට නාම ධර්මයන්ටත් රූප ධර්මයන්ටත් හේතු වෙන දේවල් අවබෝධ කරගත්තා. දැන් මේකෙ තිබෙනවා රූප පහළ වීමේදී රූපයක් හට ගැනීමේදී ඇතිවීමේදී අවස්ථා තියෙනවා. ඒ අවස්ථාවල් හරි පැහැදිලිව පිරිසිදුව තේරුම් ගත්තා පළවෙනි අවස්ථාවෙන් දෙවෙනි අවස්ථාවට පටලවා ගන්න. සහගත ඥානෙ තිබෙන විසිතු ගතිය. එකක් තමයි ප්‍රතිසන්ධි අවස්ථාව. ඊළඟට ප්‍රවෘත්ති අවස්ථාව. ඊළඟට ඒ අවස්ථාවේ රූප හැදෙන විදිහ මතුවෙන විදිහ ප්‍රවෘත්ති අවස්ථාවේ රූප හැදෙන මතුවෙන විදිහ ඊළඟට ඇසෙන් රූපයක් දකිනකොට එතන රූප හැදෙන විදිහ කනෙන් ශබ්ද අහනකොට එතනින් රූප මතුවෙන විදිය. නාසයෙන් ගඳ සුවඳ දැනගන්නකොට එතනින් රූප හැදෙන විදිය. දිවෙන් රස ගන්නකොට රස දැනගන්නකොට එතන රූප හැදෙන විදිය. කයෙන් ස්පර්ශ ලබනකොට එතන රූප හැදෙන විදිය. ඊළඟට හිතින් යමක් හිතනකොට එතන රූප සකස් වෙන විදිය. හොඳට එකින් එකට පටලවා ගන්න නැතුව නිවැරදි ව්‍යාකූල නොවුණු පැහැදිලි පිරිසුදු හිතකින් බුදුරජාන් වහන්සේ අවබෝධ කරගන්නේ උන්වහන්සේගේ නිවැරදි පිරිසුදු ගමන් මගේ වැඩම කළා වූ සාරිපුත්‍ර මහරහතන් වහන්සේට වැටෙන්නේ ඒවා වැරදි විදිහට නෙවෙයි හොඳට අවස්ථාවල් වෙන වෙන වෙන වෙනමම. ඒ අවස්ථාවල් වෙනම හඳුනාගත්තා. ඊළඟට ඒ අවස්ථාවලදී පහළ වෙන රූපවල මතුවීමට හේතු වෙන කර්ම ශක්තිය හේතුවක් හැටියට වෙනම දැනගත්තා. චිත්තය චිත්තජ රූපයන්ට හේතුවක් වන ආකාරය වෙනම පැහැදිලිව දැනගත්තා. ඊළඟට ඍතු ගුණය රූප පහළ වෙන්න හේතුවක් වෙන ආකාරය වෙනම අවබෝධ කරගත්තා. ආහාර රූප හැදෙන්න හේතුවක් වන ආකාරය වෙනම දැනගත්තා. ඊළඟට මේ රූප කර්මයෙන් හැදිච්ච රූපය නෙවෙයි චිත්තජ රූපය කියන්නේ. චිත්තයෙන් හැදිච්ච රූපේ නෙවෙයි කර්මජ රූපය කියන්නේ. ආහාරයෙන් හැදිච්ච රූපය නෙවෙයි කර්මජ රූප චිත්තජ රූප නෙවෙයි. ඍතුවෙන් හැදිච්ච රූප නෙවෙයි ආහාරජ රූප වෙන්නේ කියලා. මේ රූප එක සමාන ගති තිබුණාට මතුවෙන හැදෙන ස්ථාන වෙනයි කියලා තේරුම් ගන්න. බලන්න නිර්වෝල් හිතේ තිබෙන විසිතුරුකම ව්‍යාකූල නොවුණු හිතේ තිබෙන ලස්සන ගතිය අඹ වර්ග හතරක් තිබෙනවා. අපි කියනවා ඔහුවම කියනවා. රටාම කියනවා. ඊළඟට තවත් මේ අඹ జాතියක් තියෙනවා. කාර්ත කුලම්බ. මේවා අඹ. හැබැයි අඹ වුණාට කොහො අඹ ගහේ නෙවෙයි පැණි අඹ ගහේ. පැණි අඹ ගහේ නෙවෙයි කරත කොළඹන් හැදෙන්නේ. ඒ අඹ උනාට ඒව හැදෙන ගහ වෙනස්. නාමික වශයෙන් රස වශයෙන් ඒ හැඩි වශයෙන් අඹ ගෙඩිවල සමානකම් තියෙන්න පුළුවන්. හැදෙන තැන වශයෙන් වෙනස්. රූපත්වයේ විදිහයි. හැදෙන තැන වශයෙන් වෙනස් මූලයන් තියෙන්නේ. කර්මයෙන් හැදෙන රූප තියෙනවා අපේ ශරීරයේ. හිතින් හැදෙන රූප තියෙනවා අපේ ශරීරයේ. ආහාරයෙන් හැදෙන රූප තියෙනවා අපේ ශරීරයේ. ඍතුයෙන් හැදෙන රූප තියෙනවා අපේ ශරීරයේ. මේ ශරීරයේ වර්ග හතරක රූප තියෙනවා. හැබැයි ඒ රූප ඒ විදිහට උනාදෝ කියලා තේරුම් ගැනීමට වටහා ගැනීමට අවබෝධ කර ගැනීමට වෙනස් වෙනස් ගලපා තේරුම් ගන්නට එක දෙයක් අඩුයි ඒ තමයි ඒක වෙන් කරගන්න නුවණ ඒක වෙන් කරගන්න ඥාණය ඒක වෙන් කරගන්න ප්‍රඥාව ඒක නිසා මේ අභිධර්ම විග්‍රහය පිට වෙනවා ඒවා කඩා ගන්නට වෙනස් කර ගන්නට කොටස් කර ගන්නට ආත්ම සංඥාව නැති කරගන්න පාරක් ඕක. මේ මිශ්‍රේ පත්‍ය ගැන කියනකොට ඔන්න ඔය ටික තේරුම් ගන්න ඕන කර්මජ රූප ඍතුජ රූප චිත්තජ රූප ඍතුජ රූප ආහාරජ රූප එතකොට තමයි මේ විග්‍රහය තේරුම් ගැනීම ලස්සන වෙන්නේ ප්‍රණීත වෙන්නේ නිර්වුල් වෙන්නේ එහෙම නැත්නම් පැයක් එකමාරක් විතර වචන ටිකක එක්තරා රැඳිච්ච ගාවක් විතරයි තියෙන්නේ. අපි අපේ හිත් වලින් නුවණින් සිහියෙන් ආන්නේ ඒ වෙනස්කම තේරුම් ගන්නට මේ වෙලාවේ මහන්සි වෙන්න ඕනේ හිත යොදන්න ඕනේ ඒක බණ ඇසීමකුත් වෙනවා මෙනෙහි කිරීමකුත් වෙනවා භාවනාවකුත් බණ ඇසීම භාවනාවකුත් වෙනවා ඒක නිසා මේ නිස්සේ පත්‍ය ගැන ඔය ටික අපි හොඳට තේරුම් ගන්න ඕන මතක් කරපු විදිහට තිබෙනවා චිත්තජ රූප කියලා ධාතියක් හොඳට දැනගන්න කර්මජ රූප තියෙනවා කර්මජ රූප ප්‍රතිසන්දි අවස්ථාවේ තමයි ආරම්භ කරන්නේ. ඒක නිසා ඒ අවස්ථාවයි රූපයි වෙනම කියනවා ප්‍රතිසන්දි කර්මජ රූප කියලා. ඒ විතරක් නෙවෙයි. රූපවල තව තියෙනවා අපේ ශරීරයට අයිති නැති බාහිර රූප කියලා කොටසක් තිබෙනවා. ඊළඟට ආහාරජ රූප කියලා කොටසක් තියෙනවා. ඍතුජ රූප තියෙනවා. ඒ විතරක් නෙවෙයි ප්‍රවෘත්ති කාලයේ කර්මජ රූප තියෙනවා. තවත් තිබෙනවා සාමූහික ගතයන් පස්සේ අසඤ්ඤ තලයේ ඉන්නව සත්‍යයන්ට පිහිටි අසඤ්ඤ තත්ත්වයේ කර්මජ රූප ස්වභාවයක් ඔය කියනා වූ රූප වර්ග හතක් කරගත්තේ මේකට පිටුවහලක් වෙන නිසායි තේරුම් ගැනීමට. සංඛ්‍යා පිරීමට නෙවෙයි. දැන් අපි මේ එක එක කොටාස කියාගෙන කියාගෙන ආවා. මේ ටික මං කියපු ටික මේ පින්වතුන්ට ධර්මක තේරුම් ගැනීමක් වෙන්න ඇති කියලා මෙහි ඉඳගෙන මම විශ්වාස කරනවා. පාලි පාඨයක් කියනවා. මේ තමයි පාලි පාඨයක් කියලා අපි කතා කරන්නේ මොකද්ද? නිස්සේපත්‍ය ගැනයි. යමක් උපදින්ට, යමක් ඇති වෙන්න, යමක් මතුවෙන්න පිහිටන්ට හේතු වෙන ආධාර වෙන දේ කියනවා නිස්සේපත්තිය නිස්සේපත්තිය ගතිය කියලා. මේ පින්වුතුන් ගාව අපි හිතමු ඔය තියෙනවා අපි හිතමු මේ පිටිටින් එකක් තියෙනවා කියලා. පිටිටින් එකක් කිරිපිටි. ඒ කිරි පිටි ටින් එකේ තිබෙනවා ටින් එකේ ඇතුලේ තිබෙනා වූ පිටිවලට කියනා වූ නම. ඒ නම තියෙන්නේ පිටි ඇස්සේ නෙවෙයි. ඒ නම තියෙන්නේ ටින් එක පිටේ. ඒ නම වැලී තියෙන්න ටින් එක ආධාරය. නම තියෙන්නේ පිහිටා තිබෙන ටින් එකේ වටේ. ඒ පින් එක එක වෙලාවේදී ආධාර දෙකක් කරන එක වෙලාවෙම නිස්සය ස්වභාව දෙකක් කරනවා හොඳට හිතන්න එකක් තමයි ඒ පින් එක පිටපැත්තේ අකුරු ටික පිහිටා සිටීමට මොකක් හරි පින්තූරයක් තියෙනවා නම් ඒක පිහිටා සිටීමට නිස්සය වෙනවා. හේතු වෙනවා. පිට වෙනවා. උපකාර වෙනවා. නැද්ද කියලා බලන්න. කාට දුක් නෑ කියන්න පුළුවන්කම තියෙන. අනිවාර්යයෙන්ම තියෙන. අකුරු තියෙන්නේ හොඳට බලන්න. ඒ අකුරු ටික නිසා නෙවෙයි ටින් එක තියෙන්නේ. අකුරු තියෙන නිසා නෙවෙයි ටින් එක තියෙන්නේ. ටින් එක තියෙන නිසා අකුරු තියෙන්නේ. ඒක නිසා නිස්රේ භාවයේ තියෙන්නේ පින් එකයි. අකුරු නෙවෙයි. ඒ නිස්රය ගතිය පිහිට ලබන්නේ කවුද අකුරු ටිකයි. ඔන්න ඒ ගතිය තේරුම් ගන්නට. අනිත් එක තමයි එකම වෙලාවේදී තවත් නිස්රේ ගතියක් තියෙනවා. ඒ තමයි තින්නක ඇතුලේ තිබෙනවා පිටි. පිටි ටික පිහිටා තියෙන්නේ ටින් එක නිසායි. පිටි නිසා නෙවෙයි ටින් එක තියෙන්නේ. ටින් එක තියෙන නිසා තමයි පිටි තියෙන්නේ. ඒක නිසා හොඳට මේ පින්වත්තුන් හොඳට තේරුම් ගන්නට එක වෙලාවේදී මේ ටින් එක නිස්රේ ගති දෙකක් දක්වනවා. පිහිටවීම දෙකක් දක්වනවා. ඒ තමයි ටින් එකේ අකුරු ටිකට පිහිටා සිටීමට මිශ්‍රය වෙනවා. තින් එක ඇතුළේ තියෙන පිටි ටික පිහිටා සිටීමට මිශ්‍රය වෙනවා. උදාහරණයක් මේ කිව්වේ. එක වෙලාවකදී එක ධර්මයක් එකකට නෙවෙයි තවත් එකකට දෙක තුනකට හතර පහකට මිශ්‍රය වෙනවා පිහිට වෙනවා හැබැයි එහෙම වුණාට ඒක එහෙම වෙනවද කියලා තීරුම් ගන්නට සාමාන්‍ය කෙනෙකුට නුවණක් වැටහීමක් සලසා ගන්නවා කියන එක හරි අමාරුයි. සතහාගත බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් වූ සියුම් වූ දක්ෂ වූ නිකලෙසු පාරමී ගුණයන්ගෙන් පිරි ඉතිරි පැවතුනා වූ ඒ වගේම සමාධි ගුණයෙන් පිරීතිරි ඒ සමාධියේ පිහිටා සිහියෙන් ඔද වැඩි තෙද වැඩි සද්ධාවෙන් ඔද වැඩි තෙද වැඩි ප්‍රභාසර වුණා වූ පිරිසුදුනා වූ අති අලංකාර වුණා වූ ඒ තුන් ඥානයේට ඒ පිරිසුදු ඥානයේට මේකේ තිබෙනා වූ වෙනස මේකේ තිබෙන වෙනස් වෙනස් ආකාර එක වෙලාවට එක ධර්මයක් නිස්සරේ වෙන වක් තවත් ධර්ම ගානකට කියලා විශාල ප්‍රමාණයකට නිස්සරේ වෙනවා උපකාර වෙනවා කියන එක හොඳට බුදුරජාණන් වහන්සේගේ නුවණට තියෙනවා. මේ නිස්සරේ කියන එක තේරුම් නැතුව වටහා ගන්න නැතුව ඔකේ අනිත් ඒවා වචනත් එක්ක යනකොට ටිකක් කෙනෙකුගේ හිතට අමාරුවක් වෙනවා. ඒක ග්‍රහණය කරගන්න. මම මෙච්චර හරියක් මේ කියන්නේ එක ටිකක් හෝ වේවා හොඳට වටහා ගන්නට. තවත් මේ කාරණේ බලන්න. තවත් මේ කාරණේ හොඳට හිතලා බලන්න. එක වස්තුවක් විශාල පිරිසකට විශාල ධර්ම රාශියකට පිහිට වෙනවා එක වෙලාවේදී. මිශ්‍ර වෙනවා. මේ බලන්න. එක පවුලක ඉන්නවා ළමයි 10 දෙනෙක්. ඒ ළමයි 10 දෙනා අම්මයි තාත්තයි 12යි. ළමයි 10 දෙනාගෙන් එක්කෙනෙක් දොස්තර මහත්තයෙක්. එක්කෙනෙක් ඉංජිනේරුවෙක්. එක්කෙනෙක් මේ ප්‍රොෆෙසර් කෙනෙක්. අනිත් එක්කෙනා ගුරුවරයෙක්. ඒ වගේම අනිත් අය එක එක රස්සාවල් කරගෙන ඉන්නවා. දැන් බලන්න මේ දරුවෝ 10 දෙනාට අම්මා එක වෙලාවේ එක වෙලාවේ ඒ අම්මා වෛද්‍යවරයාගෙත් අම්මා වෙනවා ඊළඟට ඉංජිනේරුවගෙත් අම්මා වෙනවා ප්‍රොෆෙසර්ගෙත් අම්මා වෙනවා ගුරුවරයාගෙත් අම්මා වෙනවා අනිත් ළමයි හය දෙනාගෙත් අම්මා වෙන එක වෙලාවේ අවස්ථා දෙක නෙවෙයි. එතකොට මේ කාන්තාවගේ මේ අම්මා බව අම්මා කියන ගතිය එක වෙලාවේ ඒ මාතෘත්වය දහ දිනෙකට දහ දිනෙකට නිස්සරේ වෙනවනේ. එක වෙලාවේ ඒක නිසා බුදුරජාණන් වහන්සේ අවස්ථා 10ක් නෙවෙයි මේ ඇයිට අම්මා අම්මා අම්මා වෙන්නේ එක වෙලාවේ ওই 10 දෙනාම එකට අම්මා කියලා කතා කරොත් එක්කනයි අමතන්නේ. ඒ වගේ එක ධර්මයක තිබෙනවා විශාල ධර්ම ස්වභාවයකට එක වෙලාවේ මිශ්‍ර වෙන ගතිය. හොඳට තේරුම් ගන්න. තවත් හිතන්න. තවත් උපකාරයක් කරන්න. ඒ කියන්නේ මම මෙච්චර මේ කියන්නේ මේ කියාගෙන යන කතාවේ ඔහොම හරබයක් තියෙනවා. ඔහොම විස්තරයක් තියෙනවා. කැන්වස් එකක් තියෙනවා. කැන්වස් එක කියලා කියන්නේ මේ පින්තූර අඳින. ඒ කැන්වස් බෝඩ් එකේ පින්තූරයක් තියෙනවා. ඒ පින්තූරේ තියෙන ගයක්. ඒකේ ඉන්නවා මිනිස්සේ. ඒකේ තියෙන කරත්තයක්. ඒකේ ඉන්න බල්ලෙක්. කුරුල්ලෙක් කියනවා. ඒ වගේම ගහක් තියෙනවා. මේ කියන්නා වූ පින්තූර ටිකට ගෙට ළමයාට මිනිසයා ඒ බල්ලා ඒ ගහ කරත්තේ මේ සෑම රූපයකටම ඒ ඇඳිලා තියෙන සෑම රූපයකට එකම පින්තූරේ තියෙන කොටස එක වෙලාවේ එක වෙලාවේ ම තමයි ඒ පින්තූර ටික ඔක්කොටම canvas එක පිහිට වෙන්නේ. අවස්ථා දෙකක නෙවෙයි. ආන්නේ කතිය මේකේ තියෙන. බුදුරජාන් වහන්සේගේ බුදු නුවණ තථාගතයන් වහන්සේගේ බුදු නුවණ දිහා බලන්ට කොච්චර කොච්චර පැහැදිලි විදිහට එක වෙලාවකදී එකක් විශාල නාම ධර්ම සමූහයකට පිහිට වෙන ගතියක් තියෙනවාද පිහිට වෙන ස්වභාවයක් ලක්ෂණයක් තිබෙනවාද කියලා හොඳට හිතන්න. මේ ධර්මයේ කහටද නැහැ කියන්න පුළුවන්කම තියෙන. මේ ධර්මයේ කාටද බොරු කරන්න පුළුවන්කම තියෙන්නේ? මේ ධර්මයේ කාටද කන පිට ගස්සන්න පුළුවන්කම තියෙන්නේ නැtei කියලා මෝඩයෙකුගේ අඥානයෙකුගේ ඉරිසියාකාර මෝඩ අදහසකින් වචන හාබයකට ඉදිරිපත් වෙනවා ඇරෙන්න ඇත්ත වශයෙන්ම මේ ධර්මය ඔහොම නොවේ කියලා ධර්ම අර්ථ වශයෙන් වෙනස් කරන්න කාටවත් බෑ දෙවි කෙනෙකුට බෑ බ්‍රහ්මයෙකුට බෑ මාරයෙකුට බෑ කිසි කෙනෙකුට අත ගහන්න බෑ ඒ තරම්ම සජීවී පැහැදිලි පිරිසුදු ධර්ම ස්වභාවයක් මේකේ ඇසේ තියෙනවා ඔය නිස්සය ගැන ඔන්න ඔය ටික දැනගන්න ඕන දැන් මම වාක්‍යයක් කියනවා ඒ වාක්‍ය pāli භාෂාවෙන් තියෙන්නේ පාලි භාෂාවට ගෞරවයෙන් අපි මේ පාලි භාෂාවට ඊටාම নমස්කාර පූර්වක ගෞරවයෙන් තමයි මේ වාක්‍ය කියන්නේ. බුදුරජාණන් වහන්සේ නිරුත්ති දක්වන්ට පාවිච්චි කරපු නිර්මල වූ පැහැදිලි වූ වෙන වෙන දේවල් කතා කරන්නට භාවිතා නොකර ඉතාම හොඳ භාෂාවක්. හොඳ ලස්සන මේ වාක් විලාසයක් ඔකේ තියෙන. ඒක නිසා මේ ධර්මයේ ආර්ය ආර්ය ධර්මයේ කියාපාන්ට ලෝකයට බුදුරජාණන් වහන්සේ හරි උතුම් විදියට මේක පාවිච්චි කරා. ඒ භාෂාවේ මෙහෙම තියෙනවා. විපාකාභ්‍යාකතු කිරියාභ්‍යාකතු ඒකෝ කන්දෝ තින්නන්නම් කන්දානම් චිත්ත සමුත්ථානානංච රූපානං නිස්සය පච්චයේන පච්චයෝ කියලා කතාවක් තියෙනවා. ඒ කියන්නේ විපාක අභ්‍යාකත. ඒ කියන්නේ මේ අව්‍යාකෘත කියලා කියන්නේ විපාක වලටයි ක්‍රියාවලටයි රූප වලටයි නිර්වාණයටයි කියන වචනයක්නේ. මේ කියන්නේ නිර්වාණයයි අනිත් ඒවා නෙවෙයි. විපාක අභ්‍යාකතෝ කියලා කියන්නේ ඉස්සර වෙලා කළා වූ කුසල හරි අකුසල හරි කර්ම ශක්තියක බලයක් හින්දාවෙන් මේ වෙලාවේ පහළ වෙච්ච විපාක ගතියකට කියනවා විපාක අව්‍යාකතේ කියලා විපාක අව්‍යාකෘතේ. අනිත් එක ක්‍රියා ව්‍යාපෘතේ කියලා කියන්නේ ඒ තමයි කුසලයකුත් නොවෙන්නා වූ අකුසලයකුත් නොවෙන්නා වූ විපාකයකුත් නොවෙන්නා කියන්නේ කුසල වෙන්නේ නැහැ. කුසලයක් වුණොත් ඉස්සරහා විපාක හදන්න එපායි. ඒක නිසා කුසල වෙන්නේ අකුසලයක් වෙන්නේ නැහැ. අකුසලයක් වුණොත් ඒත් ඉස්සරහා විපාක ගන්න දෙපායි. එහෙම ගතියකුත් නැහැ. ඒක විපාකයක් වෙන්නේ නැහැ. කියන්නේ ඉස්සෙල්ලා හැදිච්ච එකකින් දැන් මතුවෙන එකකුත් නෙවෙයි. ඒක නිසා කියන එකට ක්‍රියා කියේ. ඒක නිසා විපාක අව්‍යාකෘති ක්‍රියා ව්‍යාකෘතිය ඒකෝ කන්දු. ඒ කියන්නේ එක ගොඩක් අර නාම ගොඩ එක ඒකෝකන්දෝ අපි හිතමු කන්ද කියලා කිව්ව මොකද්ද හතරක් කිව්වනේ නාම කන්ද ස්කන්ධ මානාම කන්ද හතරක් කිව්වා එකක් වේදනා ස්කන්ධ සංඥා ස්කන්ධ සංස්කාර ස්කන්ධ විඥාන ස්කන්ධ මේ කියනා වූ වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ හතරේ ඒක ඒවා විපාක හෝ ක්‍රියා. ඒ එක ඛණ්ඩයක් තින්නන්නම් සන්දාන. අනි ස්කන්ධ තුනටත් චිත්ත සමුත්ථානානංච රූපාණං සිතෙහිල්ල හට ගන්න රූපයන්ටත් එක වේදාවේ බලන්න නිස්සේ පත්‍යේන පත්‍යය නිස්සේ පත්‍යේන පත්‍යය එක වේලාවේ මේ එක ස්කන්ධයක් පිහිට වෙනවා මිශ්‍රය වෙනවා නාම ධර්ම කොටාස තුනකටයි චිත්ත සමුත්ථානික රූපයන්ට ආන් ඒ කාරණේ කියලා දෙන්න තමයි මම අර ඉස්සෙල්ලා ගොඩාක් ඔය උපකාරක මාතෘකා ටිකක් ඒ කියන්නේ උපමා ටිකක් කිව්වේ. මේක එක වෙලා වෙනවා ඒක. තව විදිහකට කියනවා තයෝ කන්දා. ඒ කියන්නේ ඒතර විපාකhari ක්‍රියාhari. තයෝ කන්දා. ස්කන්ධ තුනක් ඒකස්ස එක ස්කන්ධයේ ස්කන්ධ තුනක් එක ස්කන්ධයකට සහ චිත්ත සමුත්ථානානං චූපානං චිත්ත සමුත්ථානේ රූපයන්ට නිස්සේ පච්චේන පච්චේ ළමයි 10 දෙනෙක් ඉන්නවා කියන්නේ ළමයි 10 දෙනෙක් ඉන්නවා ඒ ළමයි 10 දෙනා එක වෙලාවෙදී අම්මා කියනවා අම්මා කියලා කතා කරනවා ඒ අම්මා කියලා කතා කරන්නේ අම්මලා 10 දෙනෙකුට නෙවෙයි එක අම්මා කෙනෙක් ඒ ආම්මා දරුවෝ 10 දෙනාගේම අම්මා. ළමයි 10 දෙනා අම්මා කියලා කතා කරනකොට ඒ 10 දෙනාගේම අම්මා කියන ආමන්ත්‍රණය ඇප්ලයි වෙන්නේ. යෙදෙන්නේ ඒක කාන්තාවකටයි. තයෝ කන්දා ස්කන්ධ තුනක්. ඒකස්ස එක ස්කන්ධයකට නිස්සේපත්ති වෙන ආකාරයක්. චිත්ත සමුත්ථානානංච රූපාණං චිත්ත සමුත්ථානික රූපයන්ටත් නිස්සය වෙන ආකාරය තමයි ඒකෙන් කියන්නේ. දැන් බලන්න එකක් තුනකට තුනක් එකකට. ඊළඟට දේ කන්දා දින්නම් කන්දානම් ස්කන්ධය දෙන්නේ තවත් ස්කන්ධය දෙන්නෙකුට සහ සමුත්ථානික චිත්ත සමුත්ථානික රූපයන්ට නිස්සේපත්තින් පත්ති වෙනවා. ඔය කිව්වේ එක විදියකට. දැන් මේ පින්වතුන්ට මේක තේරෙනවා ඇති කියලා හිතනවා. දැන් මම කිව්වා පේරි තුනක්. ඔන්න මේ ක්‍රියා සහ විපාක නිස්සය වෙන විදිය. දැන් වෙන අවස්ථාවක් කියනවා. මේකේ තේරුම් ගන්න ඕනේ අවස්ථාවයි ධර්මයයි වෙන වෙනම ධර්ම වෙන වෙනම තේරුම් ගන්න ඕන ඒ ධර්මත් නාම ධර්ම වෙනම රූප ධර්ම වෙනම තේරුම් ගන්න ඕන ඒව වැඩ කරන කාල වෙනම තේරුම් ගන්න ඕන ඒක නිසා කාලයේ තියෙන කාලය ට සම්බන්ධ දේවල් ධර්ම වලට පටලවා ගන්න හොඳ නැහැ ධර්ම කොටාස කාලවලට ගෙනියන්න හොඳ නැහැ. ඔන්න මම කාලයක එකක් කියන්න. බලන්න. පටිසන්ධික්ඛනේ විපාක භ්‍යාකතු ඒකෝ කන්දු. දැන් මේ කියන්නේ කතා කරන වෙලාවෙ නෙවෙයි. එහෙම නැත්නම් වෙන ඉස්සෙල්ලා ආත්මයකත් නෙවෙයි. මිනිස්සෙක් දුවන කොටත් නෙවෙයි. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්නකොට නෙවෙයි. මේ කියන්නේ ප්‍රතිසන්දික්කණය කියලා කියන්නේ ප්‍රතිසන්දිය මව් කුසක ප්‍රතිසන්දිය ගන්න වෙලාවේදී මනසාත්මාවදී ප්‍රතිසන්දික්කණේ විපාකාභ්‍යාපතු ඒකෝ කන්දෝ තින්නන්නම් කන්දානම් කටත්තාච රූපානම් නිසේ පච්චේන පච්චය මේකේ තියෙන ලස්සන කතාවක් පටිසන්ධික්කනේ විපාකාභ්‍යාකතු කියන්නේ ඇයි ක්‍රියාභ්‍යාකෘතෝ කියලා කිව්වේ නැත්තේ? ඇත්තටම ප්‍රතිසන්දියක් ගන්න වෙලාවේදී තියෙන විපාකයක්. ඉස්සර වෙලා කරපු කර්මයක් හින්දා තමයි විපාක වශයෙන් කොහරි උපදීන්නේ. ඒ උපදින්නා වූ ඉස්සෙල්ලාම කියනා වූ චිත ඇත්ත වශයෙන්ම ඒක විපාක හිතක්. ඒ විපාක හිත ප්‍රතිසන්දිස්තක්. ඒක නිසා මේ විපාක හිත යම්කිසි කුසක රැඳෙන වෙලාව රැඳෙන ශ්‍රණය පටන් ගන්න ශ්‍රණයට කියනවා පටිසන්ධික්ෂණය කියලා. පටිසන්ධික්ඛනි විපාකබ්භ්‍යාගතෝ විපාකයක් ඒක ඒ අභ්‍යාගත ධර්මයක්. එතන තිබෙනවා ඒකෝ කන්දු. එතන තිබෙනවා අත්ත වශයෙන්ම මේ පටිසන්ධික්කනේ විපාකයක් කියලා කිව්වට ඒකෙන් නාම ධර්ම හතරක් තියෙනවා. ඒකෝ කන්දෝ. එක ස්කන්ධයක්. තින්නන්නම් කන්දානම් අනිත් ස්කන්ධ තුනට සහ කටත්තාචරු උපාන. ඒක පහළ වෙන්නා වූ කටත් රූප කියලා කියන්නේ කර්මජ රූපයන්ට. ඒ කියන්නේ විපාකයේ එක්කනේ රූප පහළ වෙන්නේ. ඒ කර්මජ රූපයන්ට දෙකටම නිස්සේ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා බලන්න එක ස්කන්ධයක් තවත් තුන් දිනෙකටයි කර්මජ රූපයන්ටයි ඔන්න නිස්සේ වෙනවා අනිත් අතට කියනවා අනිත් තුන් දෙනා නිකන් ඉන්නවය තයෝ කන්දා ඒකස්ස ඒ ඊළඟ ඉතිරි ස්කන්ධය තුන් දෙනා මේ ස්කන්ධයටයි ඒක තනි ස්කන්ධයකටයි අර කටත්තා රූපයන්ට නැවත නිස්සය පත්‍යම්පත් වෙනවා. හරියට කියනවා නම් අපි මේසයක් ගත්තම මම මේක කියලා තියෙනවා මේ ඉස්සර වෙලා මේ වෙලාවෙත් පාවිච්චි කරන්නේ අදහස පැහැදිලි කිරීමේ පරමාර්ථය. මේසයක කකුල් හතරක් තියෙනවා. ඒ කකුල් හතර එක කකුලක් ගත්තම ඒ එක කකුලක් අනිත් පාද තුනටත් මේසේ අනිත් පාද තුනටත් අර උඩ තට්ටුවටත් කියන මේ හතරටම එක වෙලාවෙ පිහිට වෙනවනේ. එක වෙලාවෙ සපෝට් එකක් දෙනවනේ. ඒ වගේම අනිත් තුන් දෙනා මේකට සපෝට් කරනවා. ආන්න ඒ වගේ. තයෝ කන්දා ඒකස්ස ස්කන්ධය තුන් දෙනෙක් එක ස්කන්ධයකටත් කර්මජ රූපයන්ටත් නිස්සේ වෙනවා. නිස්සේපත්යෙන් පත්ති වෙනවා. ඒ වගේම තමයි ස්කන්ධය දෙන්නේ අනිත් ස්කන්ධයන්ටත් කටත් හා රූපයන් රූපයන්ටත් නිස්සේපත්තියෙන් ප්‍රත්‍ය වෙනවා. ඊළඟට තව තියෙනවා. දැන් කන්දා කියන්නේ ස්කන්ධය හතර දෙනාම වත්තුස්ස නිස්සේපච්චේන පච්චය ප්‍රතිසන්දි අවස්ථාවේදී තව සිද්ධියක් වෙනවා. අර නාම ධර්මයෝ වේදනාවයි සංඥාවයි සංස්කාරයයි සංස්කාර සා විඥාන හැබැයි මේකේ සංස්කාර කියන වචනේ කිව්වට ඔතන කර්ම හදන තැනක් නෙවෙයි කර්ම විපාකේ ස්ථානය ඒ වෙලාවේ ඒ ස්කන්ධය ටික ඒවත් එක්ක පාලනර වස්තු රූපේට නිස්සරපත්තියෙන්පත් වෙනවා එක වෙලාවෙදි. ඒක නිසා එක වෙලාවකදී ඔය නිස්සීපත්‍ය භාවය ඇති කරන ධර්ම ස්වභාව තමයි කිව්වේ. දැන් ඔන්න ප්‍රතිසන්දි අවස්ථාවේදී කතාවයි ඔය. ඊළඟට තියෙනවා ඒකං මහා භූතං තින්නන්න මහා භූතාන නිස්සේපච්චේන පච්චෝ දැන් මේක පටලවා ගන්නෙ නෑ දැන් ගියා නාම ධර්ම වලිමුත් අයින් වෙලා ප්‍රතිසන්දි අවස්ථාවෙනුත් දැහැර වෙලා ඒ දෙක පටලවා ගන්න නැතුව වෙනමම රූප ධර්ම පිළිබඳව ආශ්‍රයක් කරනවා. රූප ධර්ම කියනවා. රූප ධර්ම වල තිබෙනවා මහා භූත රූප හතරක්. පඨවි රූපය, ආපෝ රූපය, තේජෝ රූපය, වායු රූපය. මේ කියන්නා වූ පඨවි ආපෝ තේජෝ වායු කියන රූප හතරේ, ඒකට මහා භූත රූප හතරේ ඒකං මහ භූතං. එක මහ භූත රූපයක් අනිත් මහ භූත තුන්දෙනාට නිස්සපත්ති වෙනවා. තයෝ මහ භූතය ඒකස් මහ භූතස්ස. එතකොට රූප තුනක් එක රූපයකට නිස්සපත්ති වෙනවා. දේ මහ භූතා දින්න මහ භූතානම් භූතය දේ භූත රූප දෙකක් භූත රූප දෙකකට නිස්සප්පත්තියෙන් පත් වෙනවා. ඊළඟට මහා භූතා කියන ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කියන භූත රූප හතර දෙනා චිත්ත සමුත්ථානානං ච රූපාන චිත්ත සමුත්ථානික රූපයන්ටත් කටත්තා රූපාන කටත්තා රූපායන්ටත් කර්මජ රූප ඊළඟට උපාදා රූපාන උපාදාය රූපයන්ටත් නිස්සේපත්තියෙන් පත්ති වෙනවා කරණීය රූපයන්ටයි මහා භූත රූපයන්ට උපාදා රූපයන්ට ප්‍රතිසන්දි කර්මජ රූපයන්ට හැම එකටම එක වෙලා මේ නිස්සේ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඔය කිව්වේ මොනවා ගැනද? ඔය කිව්වේ මහා භූත රූප. ඊළඟට චිත්ත සමුත්ථානික රූපයන්ට බලපාන විදිය. තවත් එකක් කියමු දැන් ඔය දැන් බලන්න චිත්ත සමුත්ථානික රූප කියලා කතා කළොත් කටත්තා රූප කියන ඒවා කතා කරොත් කර්මජ රූප ඒක ඇත්ත වශයෙන්ම ජීවි ගතියකටනේ සම්බන්ධ සත්වයකට සම්බන්ධයිනේ සත්වගතියක් ආමන්ත්‍රණේ කතා කරන තැනක් මේවා චිත්ත ගතිය නැති කර්මජ ගතියක් නැති තැනකට යනවා රූප ගැන කතා කරන්න. ඒවා තමයි බාහිර රූප. බාහිරං ඒකං මහා භූතං. බාහිර රූපයන්ගේ එක් මහා භූත රූපයක් අනිත් මහා භූත රූප තුන් දෙනාට නිසිරපත් වෙනවා. බාහිර රූප තුනක් එක මහා භූත රූපයකට නිසිරපත් වෙනවා. බාහිර මහා භූත දෙකක් තවත් මහා භූත රූප දෙකකට උපකාර වෙනවා. මේ නිශ්චය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. දැන් ඔය කිව්වේ මොකක් ගැනද? ඔය කිව්වේ බාහිර රූප ගැන. බාහිර රූප චිත්තජ රූප වලට පටලවා ගන්නෑ. චිත්තජ රූප කර්මජ රූප වලට පටාගා පටලවා ගන්නෑ. උපාදාය රූප මහ භූත රූප වලට පටලවා ගන්නෑ. ආන්න ඒ ඒ පටලවා ගන්න නැත්තේ ඒකේ තිබෙන හරීම පැහැදිලි පිරිසුදුව කියන්න පුළුවන් මේ බලන ගතියක්. අපි ඒ නිසා නිහතමානීව ඔය තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උන්වහන්සේ බලපු ඒ නුවණ ගැන අපි ගෞරවයෙන් නම දෙමින් තමයි මේක සාකච්ඡා කරන්න ඕන වෙන්නේ. අනිත් එක තමයි ආහාර සමුත්ථාන රූප. එතනත් තිබෙන්නේ එක මහ භූත රූපයක්. මේ ඉතිරි මහ භූත රූප තුනටත් ඒ මහ භූත රූප තුන් දෙනා එක භූත රූපයකටත් භූත රූප දෙකක් තවත් රූපයක රූප දෙයකටත් ආහාරජ රූපවලත් වෙන එක ඒ ගතිය. උතු සමුත්ථානික රූපවලත් ඒ ගතියයි. එක රූපයක් තුන් දෙනෙකුට තුන් දෙනෙක් එක්කෙනෙකුට දෙන්නේ දෙන්නෙකුට ආනේ විදිහටයි. එතකොට චිත්ත සමුත්ථානික රූප, කර්ම සමුත්ථානික රූප, ආහාරජ රූප, ඍතුජ රූප. ඊළඟට ඔය ඇවිල්ලා සමුත්ථානික රූප වශයෙන්. ඊළඟට තියෙනවා මේ අසඤ්ඤ සත්ත්ව රූප කියලා වෙනම ගන්නවා. අසඤ්ඤ සත්ත්ව රූප කියලා කියන්නේ අසඤ්ඤතලේ අසඤ්ඤ සත්තානං ඒකං මහ භූතං. ඒක වෙනම කතා කරන්න ඕනේ. ඒක ඇවිල්ලා මේ සාමාන්‍ය චිත්ත සමුත්ථානික රූප කර ඒ වගේ පොදු තැනක් නේ ඒක වෙනමම සත්‍යයක්. නිසා තමයි ඒක වෙන් කරගන්නේ. අසංජ සත්‍යයන්ගේ එක් මහා භූත රූපයක් ඊතිරි මහා භූත රූපයන්ට ඒ වගේම රූපය තුන් දෙනෙක් එකට දෙන්නේ රූප දෙකක් තවත් දෙන්නෙකුට ওই විදිහට නිශ්චයපත්යෙන් ප්‍රත්‍ය වෙනවා අනිත් එක තමයි තවක අපි කිව්ව මේ ප්‍රවෘත්ති කර්මජ රූප කියලා කර්මජ රූප වල තියෙන වර්ග දෙකක් අපේ පින්තුන් මේක අහලා තියෙනවා නැවත හිතේ දරාගන්න වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රතිසන්දිහි කර්මජ රූප ප්‍රවෘත්ති කර්මජ රූප. අදට මේ බණ අහන වෙලාවේ අපිට කර්මජ මේ හැදෙනවා. ඒ වෙලාවේ හැදෙන්නේ මේ වෙලාවේ ප්‍රවෘත්ති කර්මජ රූපය හැදෙන්නේ. ඒක නිසා මහා භූතා කටත්තා රූපාණං උපාදාය රූපාණං නිස්සේපච්චේන පච්චේව සතර මහා භූතයෝ කර්මජ රූපයන්ටත් උපාදාය රූපයන්ටත් වර්ග දෙකකටම නිස්සේපත්ති භාවයෙන් උපකාරණ. ඒ කියන්නේ ඒක සිද්ධ වෙනවා අර අසඤ්ඤ තලී සිද්ධ වෙන දැන් අසඤ්ඤ තලයේ පළවෙනි රූප සෙට් එක ප්‍රතිසන්දී කියලා කතා කරනවා. ඊළඟට දිගට පවතින කාලයේ තිබෙන එකට කියනවා ප්‍රවෘත්ති කර්ම ශක්තියෙන් හටගන්නා වූ රූප කියලා. ඊළඟට අපි හැටියට ගත්තයින් පස්සේ චක්කු ආයතනේ, සෝත ආයතනේ, ගාහන, જીවහා, කාය. මේ කියන්නා වූ ආයතන 6. ඔය චක්කු, සෝත, ගාන, જીවහා, කාය කියනා වූ මේව වස්තු. මේවා චක්කායතනං චක්කු විඥානස්ස නිස්සේ පච්චේන පච්චය. ඒ කියන්නේ ඒ චක්කු ආයතනය කියනා වූ කර්මජ රූපය චක්කු විඥාණයට නිශ්චය ප්‍රත්‍ය භාවයක් දක්වනවා. ඒක ඇත්ත වශයෙන්ම ඒක මේ ඒක වෙන්නේ වෙන ක්‍රමයකට වස්තුවක් පහළ වෙලා පුරේජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ওই විදිහටම සෝත ගාන ජීවහා කාය විදිහට සිද්ධ වෙනවා. දැන් මම මේ මෙච්චර වෙලාම මේ පින්වතුන්ට මතක් කරේ මේ එක ධර්මයක් එක වෙලාවේ තවත් කෙනෙකුගේ ආධාරය ලබ ලබා තවත් කෙනෙකුට ආධාරය උපකාරයක් පිහිටක් වෙන ආකාරය ඕම ගතියක් තියෙනවා මේ හේතුවෙන් ඵල හේතුඵල ධර්ම හේතුවෙන් හටගන්නා මේ අප්‍රමාණ කෝටි ගණන් වක්ෂ ගණන් තියෙන වස්තු වල ඔය ඒ ඕනෝන්ට උපකාරණ එක ධර්මයක හේතුවෙන් තවත් ධර්මයේ මතුවෙන පිහිටන ගතිය ඒ ධර්මවල පිහිටෙන් මේක තියෙන ගතිය තියෙනවා හේතුඵල ධර්මවල. කිසිම විදිහක එක වෙලාවක මොහතවල් දෙක එක ධර්මයක් පිහිටන්නේ ඒ තරම් වේගයෙන් ඒ තරම් ශීඝ්‍රයෙන් මේක කැඩිලා අනිත් තත්වයකටපත් වෙනවා ඒක නිසා කිසිම තැනක කිසිම දවසක කිසිම මොහොතක හේතුවකින් හටගන්නා වූ දෙයක් පිළිබඳව කිසිම විදියක විශ්වාසයක් කිසිම විදියක විශ්වාසයක් තබන්න බෑ. ඒ නිසා මේවා සත්‍යයෝ නෙවෙයි. මේ සත්‍යයෝ නෙවෙයි. ඒවා ජීව ශක්ති නෙවෙයි. මේ අපි කතා කරන කටහඬ කාගේවත් සත්‍යයකගේ කටහඬක් නෙවෙයි. හේතුවකින් ඵලයකින් හටගත්ත චිත්තජ රූප, ඍතුජ රූප, ආහාරජ රූප, කර්මජ රූප සංකලනයක එක්කාසයකින් හැදිවෙච්ච දෙයක්. ඊළඟට ශබ්ද රූපය තවත් ඒක ප්‍රතිචාරයක් ලබාගෙන මතුවෙන දෙයක්. ශබ්ද රූපය සත්වයක් නෙවෙයි ජීවියක් නෙවෙයි ආත්මයක් නෙවෙයි පිළිලෙක් නෙවෙයි ශබ්ද රූපී තිබෙන්නා වූ ප්‍රඥප්ති ගතිය විඤ්ඤාති ගතිය සත්ත්ව නෙවෙයි ජීව නෙවෙයි පුද්ගල නෙවෙයි ආත්ම නෙවෙයි සද්දේ වෙනයි විඤ්ඤාතිය වෙනයි ඒකේ තිබෙන ඕලාරික ගොරෝසු ගතිය වෙනයි සද්දේ හටගන්නා ස්ථානයක් සත්‍යයක් නෙවෙයි ජීවියක් නෙවෙයි ආත්මයක් නෙවෙයි සුද්ධිරයක් නෙවෙයි. ඒ සද්ද හදන්නා වූ චිත්තය ඒ චිත්තය විතක්ක ਵਿਚාර ඇවිල්ලා සත්ත්ව නෙවෙයි ජීව නෙවෙයි ආත්ම නෙවෙයි පුද්ගල නෙවෙයි ඒ විතක්ක ਵਿਚාර දෙක වැඩ කරන්නා වූ ක්‍රියාත්මක වෙන්නා වූ හිත සත්වෙක් නෙවෙයි ජීවයක් නෙවෙයි පුද්ගලෙක් නෙවෙයි ආත්මයක් නෙවෙයි ඒ වගේම ඒ හිත අරමුණු කරන්නා වූ අරමුණු සත්‍ය ජීවය මොකක්වත් නෙවෙයි ආත්මයක් නෙවෙයි ඒක නිසා මේ රූප රූප හැටියට ඔහි වෙන් වෙවි වෙන් වෙවි කඩා හැලි හැලි ආය මතුවේවි යනවා හිත නාම ධර්ම හැටියට මතුවේවි කඩා වැටි වැටි මෙරි මෙරි ආය හැටි වෙවි මෙරි මෙරි ඔහි යනවා මේ කිසිම හිතක කිසිම රූපයක කිසිම ශබ්දයක අහගෙන ඉන්නා වූ කිසි කෙනෙකුගේ ඇහිීමේ සෝත විඥානයවත් ජීව ගතියක් නැහැ ආත්ම ගතියක් නැහැ පුද්ගල ගතියක් නැහැ ස්ථාවර ගතියක් නැහැ ඒ හැමතැනම තිබෙන්නේ කැඩී යන බිඳී යන මහා බල ශක්තියක් නැති ගතියක් හැබැයි හේතුවක සම්භවයෙන් ඇති වෙනවා හේතුව නැති වෙනකොට නැති වෙනවා. කිසිම දෙයක් මේ ඇතිවෙච්ච බණහනෙහි ඒ වෙලාවට පවතින කර්මජ රූප, ඒ වෙලාවට පවතින චිත්තජ රූප හේතු නැතුව හිස් අතේ ආපු ඒවා නෙවෙයි. හේතු සම්භාරයක් ඇතුව මතුවෙච්ච දේවල් හේතු ඕක නැති වෙලා කැඩලා යනවා. දැන් මේ බණ ඇහිීම සඳහා බණ ඇසීම සඳහා අභිධර්ම කතාවක් ඇසීම සඳහා නිකන් ලෝක සම්මුතියේ හැටියට සත්වයෝ පුජ්‍යලයෝ හැටියට පිප්පිලා මතුවලා ආපු ස්කන්ධ පංචක රාශියක් තැන් තැන්වල රැඳී තිබෙනවා. සමත වශයෙන් ගෙවල් වල, ඒ වගේම ස්ථානවල දැන් මේ ස්කන්ධ පහේ ඒවා ටිකක් තැන් තැන් වල ඉඳලා ක්‍රියාත්මක වෙනවා. දැන් මේ කොහේ හිටියත් මේ පින්වතුන් කොතනදලා බණ ඇහුවත් ඒ අහන හිත්වලට දෙන ශබ්දය නිසේපත්ති ආශ්‍රයෙන් ගත්තොත් එක්කිනයි කතා කරන්නේ. එතකොට මේ කතාවට මේ පින්වුතුන්ගේ නිසරේ තිබෙනවා. දැන් මේවා එකක්වත් මේ අහගෙන ඉන්න අය සත්ත්වගති වලින් ශූන්‍යයි. ජීවගති වලින් ශූන්‍යයි. සදා පැවතීම් ගතියෙන් ශූන්‍යයි. ඒ වගේම අද හිතපු විදිහටම හිත කවදාකවත් හිතන්න බෑ. මේ චිත්ත ලක්ෂණේ ඉන්නේ නෑ. ඒ වගේ මේ ක්‍රියාත්මක වෙන ධර්ම ටික මෙතනම කැඩීමේදී යන හේතුඵල ධර්මයන්ගේ තිබෙන ස්වභාවය ඒකයි. ඒක නිසා මේ කොහේ හෝ වේවා සංසාරයේ ආරම්භයක මේ විදිහට නාම ධර්ම, රූප ධර්ම වැඩ කරන්න පටන් ගන්න. තිබෙනවා ඒ පටන් ගත්තේ ඒ පටන් ගැනීම තාම නතර වෙන්නේ නැතුව දිගට දිගට දිගට දිගට ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා මේවා දෙකට වෙන් වෙන්නේ නැතුව වෙන් වෙන අහකට යන්නේ නැතුව නාම ධර්ම රූප ධර්මයන්ගේ ඇලෙනවා රූප ධර්ම නාම ධර්මයන්ගේ ඇලෙනවා වේදනාව සංඥාවේ සංඥාව ඕවා එකට එක්කාස වෙලා එක ගුලියට එක පොදියට නමුත් වෙන් වෙන්ම ධර්ම ස්වභාව ටිකක් හැටියට තමයි ඔය ඉන්නේ නැ තැන්වල ඔය අයගේ ජීවිතවල ජීවිත කියන ඔය කට්ටලේ ඔය ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා එක තැනක එක රංචුවකට ස්වභාව ධර්ම සමුදායක් රූප ධර්ම හැටියට නාම ධර්ම හැටියට ක්‍රියාත්මක වෙන එක දෙකට බිඳලා යන්නේ. ඒක විසිරලා යන්නේ. ඔක ප්‍රශ්නේ. මේ නවතින්නේ. ඔක ප්‍රශ්නේ. ඒක නිසා මේක විසිරුවන්න ඕන. මේ විසිරුවන්නා වූ මේක නවත්තන්න ඕන. මේ නවත්තන ක්‍රමයේ තමයි මේ බණ ඇසීම. ඒක නිසා යම්කිසි දවසක මේ අහගෙන ඉන්න පින්වතුන් මේකෙන් මිදෙන්නේ මේ හේතුඵල රංචුවෙන් මේ හේතුඵල කත්තලයෙන් මේ හේතුඵල චිත්තචෛතසික ධර්මය සමුදායෙන් රූප ධර්ම සමුදායෙන් මිදෙන්නේ මේ ගොඩේ තිබෙන්නා වූ මේ ගොඩට දාලා තිබෙන්නා වූ වැරදි අර්ථය හිතින් වැරදි පැටහීම හිතින් බැහැර කරපු වෙලාවටයි. සම්පූර්ණයෙන් බැහැර කරන්න තුනේ ඒ බැහැර කිරීම තමයි මේක ධර්ම සමුදායක් විතරයි මේක ජීවියක් නෙවෙයි. මේක ස්වභාව ධර්ම හේතු වලින් හටගන්න ධර්ම මණ්ඩලයක් විතරයි ආත්මයක් නෙවෙයි. ආත්මගතයක් මේක නෑ. ඒ වගේම මේක ජීවගතියක් නෑ. මේකේ සත්වයක් නෑ. මේකේ තිබෙන්නේ සත්වයක් හැටියට නිකන් උලුප්පවා කතා කරන ජීවියක් හැටියට කෙනෙක් හැටියට මිනිසෙක් හැටියට උලුප්පවා කතා කරන නමුත් ඇත්තට මෙහෙම දෙයක් නැති එකතැන වැඩ කරන්නා වූ නාම විවිධ නාම ධර්ම විවිධ රූප ධර්මයන්ගේ එක්කාසුවකේ ඇලී තිබෙන ගතියක් විතරයි කියලා තේරුම් අරගෙන ඒ ගතියට සත්ත්ව සංඥාව බැහැර කරා නම් ඒ ගතියට ආත්ම සංඥා බැහැර කරා නම් එතන කිසි විශ්වාසයක් තියෙන ගතිය නැති කරා නම් එතන කිසි ස්ථාවරයක් නැහැ කියන ගතිය හිතේ තවරුණා නම් ඒ වෙලාවට එතන තියෙන බැඳීම නැති වුණා නම් ඒ බැඳීම නැතිවීමත් එක්කම ඒ විශ්වාසය අතහැරීමත් එක්කම ඊළඟට ඒක පිළිබඳව ඒව නැති වෙනකොට ඒ නැති වී යෑමම තමයි ඒ වගේ නැති වී යෑමම තමයි නිර්වාණ ධාතුව අවබෝධ වෙනවායේ කියලා කියන්නේ. ඒක නිසා ඉතින්ට තිබෙන විශ්වාසය, ඒ නාම ධර්මයන්ට, රූප ධර්මයන්ට තිබෙන පිළිගැනීම එතන සත්‍යයක් කියලා බාරගෙන තියෙන බාර ගැනීම ගතිය හිතින් නැත්තටම නැති වෙලා කඩා හැලිලා සම්පූර්ණයෙන් හේදිලා යන්න ඕන. ආන්නේ නැති වෙනකොට එතෙන්ට කියලා එතන තිබිච්චර වැඩ කරපු ක්‍රියාත්මක වෙච්ච වැරදි වැටහීමත් එක්ක කරපු චන්දරාගය කියන බලවත් වූ තණ්හාව බලවත් වූ ලෝභය එතනින් අයින් වෙලා යනවා නැති වෙලා ඒකත් නැත්තටම කියලා යනවා හේතුව ලෝභ කරන්නට කියලා එතන කෙනෙක් හොයාගන්නට බලාගන්න නැති නිසා ඒ නැතිවීම තමයි නිර්වාණ ධාතුව කියලා කියන්නේ ඒක නිසා අද මේ වෙලාවේ මේ පින්වතුන්ට අපි නිස්රේ පත්‍ය යටතේ කරුණ ගොඩාක් තියෙනවා ඒ කියන්නේ රූප ධර්මයන්ගේ වෙනස, නාම ධර්මයන්ගේ වෙනස, සංකලන අවස්ථාවන් මේ කතාව මේ ධර්ම කොටාසය එක මේ පින්වතුන් හිතින් සම්බන්ධ වෙලා මානසිකාරයක් එක පැවැත්වුවා නම් මේ පින්වතුන්ට ඒක මහත්ඵල මහා ආනසංසදායක සසර දුකින් මිදී යෑමට ඉතාමත් උපකාරුණ ධර්ම මානසිකාරයක් පිහිටුවාලක් වෙනවා ඒ නිසා මේ පින්වතුන්ගේ හිත්වල නීවරණ ධර්ම නැති වෙලා යටපත් වෙලා ස්කම්බනේ වෙලා තදංග වශයෙන් ප්‍රහාණය වෙලා ඒ මේ වෙලාවේදී මේ පින්වතුන්ගේ හිත් මේ මෙනෙහි කිරීමත් එක්ක පැවතුනා නම් ඒක එක මොහොතකින් හරි එක තප්පරයකින් හරි නිවන්ට ගියා වෙනවා. නිවන් පැත්තට යොමු වුණා වෙනවා. ඒ නිසා මේ ධර්මය දන ඇසීම හැම දිනාටම හැම දිනාටම මේ වෙනස් වෙනස් නාම ධර්මයන්ගේ ස්වභාව ලක්ෂණ රූප ධර්මයන්ගේ ස්වභාව ලක්ෂණ ඒ වගේම භූත රූප උපාදා රූපයන්ගේ ස්වභාව ලක්ෂණ වෙන වෙනම තේරුම් අරගෙන වටහාගෙන ඇලීමෙන් තොර වී බැඳීමෙන් තොර වී ඒවට විශ්වාසී දීමෙන් තොර වී මේ කෙලෙස් හිතක් හදාගෙන සංසාර දුකින් හේතුඵල ධර්මයේ රාමුවෙන් සංසරණෙන් අයින් වෙලා විනිර්මුක්ත වෙලා සදා නිවීමෙන් නිවි සාන්ත නිවීමෙන් නිවි සුන්දර නිවීමෙන් නිවි ගිනියම් වන්නා වූ ගතියෙන් තොර වී නිවි සැනසී නිවනටමපත් වෙන්න ලැබේවා නිර්වාණ ධාතුව කියන අසංකත ලක්ෂණයෙන් යුක්ත වෙච්ච හේතුවක් ඵලයක් නැති සදා නිවීම වූ නිර්වාණ ධාතුව සෝසේම අවබෝධ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පින් මම හිතන්නේ බොහෝ වෙලාවක් ඔබ වහන්සේ අපි වෙනුවෙන් වෙහෙස මහන්සි වෙලා මේ කරුණ අපිට මතක කරලා දුන්නා. ඉතින් තවදුරටත් වැඩි වෙහෙසකට පත් කරන්න අපේ අකමැත්තකුත් තියෙනවා. ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයකට දෙකට යොමු වෙන වහන්සිට කාල වේලාව තියෙනවා ස්වාමීන් වහන්සේ නැත්නම් අනිත් දවස්ට බාර ගන්නවද කොහොමද කරන්නේ දැන් වෙලාව දීලා තියෙ එකක් පුළුවන් ඒක ප්‍රශ්නයක් අහන්න හොඳයි කල්යනා මිත්‍රයනි ප්‍රශ්නයකට අවස්ථාවක් තියෙනවා කාටයි ප්‍රශ්නයක් තියෙනවා අද කරන දේශනාව අනුව අහන්න පුළුවන් තෙරුවන් සරණයි අවසර ස්වාමීන් වහන්සේ මේ කවුරු පහන් නැති නිසා මම ප්‍රශ්න අහන්නම්. කාලේ අපරාධේ විනාශ වෙන නිසා. ස්වාමීන් වහන්සේ මේක මේ අපි දැන් අහ දැන් මේක කිව්වා කර්මජ රූප ගැන කොහොමද ඇති වෙන්නේ හැටි කියන එක. එම වගේම වස්තු රූපය කොහොමද පත්‍ය වෙන්නේ කියන එකට හිතට ඒකවල කර්මජ රූප ඒ රූප වලට පත්‍ය වෙන හැටි මේකට අපි දැන් අහලා තියෙන කතාවක් කියන මේක ඇත්ත නැත්ත මම දන්නේ නැහැ. මේ සාමාන්‍යයෙන් බුදු කෙනෙක් පහළ වෙනකොට බෝධියත් බුදු කෙනෙක් එක්කම ඒ පහළ වෙන අවස්ථාවෙන් පහළ වෙනවා කියන එක. ඒකේ යම් මොකද්ද ඇත්ත නැත්ත කියන එක මම දන්නේ නැහැ. ඒ බෝධි රූපයත් ඒකත් එක්කම ඊට පස්සේ යා යශෝදර දේවී කියන්නේ විවාහ වෙන්න ඉන්න කෙනා ඒ වගේ යම් කිසි පසුතලයක් හැදෙනවා කියන එක. දැන් ස්වාමීන් වහන්සේක දේශනාවක මට කියනවා මතකයි ඒ අර ඒ වගේම අර දේවදත්ත හාමුදුරුවෝ ඒ ඒ කර්මානුකූලව ඒ ජීවිතේ ඒක අන්තිම බුදු වෙන ජීවිතයට ඇවිල්ලා පහළ වුණා කියන්නේ මම හිතන්නේ සමහර ඒ කින කරපු පින් නිසා පහළ වෙන කොටසකුත් තියෙනවා මොන හරි කරුණාවක් නිසා අර වගේ දේවල් පහළ වෙනවා කියන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ අපේ මේ විපාක හිතක් එක්කම අපි බිහි වෙන තැන, ඒ කියන්නේ තැන, ඒ සුදුසු පරිසරවල ඒ සකස් වෙනවා වගේ එකක්ද එතකොට තියෙන්නේ. එතකොට එතකොට තේරෙනවා අපිට මේ ඒ සකස් වෙන ඒ විපාක හිත හැටියට සකස් වෙන දේවල් අපි ආයේ තණ්හාවෙන් බාර අරගෙන තව සසර දික් වෙනවා වගේ එකක් තමයි තියෙන්නේ කියන එක තමයි තේරෙන්නේ. නැතුව මේක පස්සේ අපිට මේ හැදුනා මේ වගේ ලෝකයක තියෙන ලෝකයක ඇවිල්ලා අපි ඉපදුණා කියන වගේ එකක් තියෙනවා. දැන් මේ ඒ විපාක හිතක් එක්ක ඒ අවශ්‍ය කරන පරිසරය සකස් වෙනවා වගේ එකක්ද ස්වාමීන් වහන්සේ තියෙන්නේ අරක මොකක්ද ඇත්තේ ඒකේ තමහලා තිනවා ඒ බෝධි වෘක්ෂ වුණත් මේ ඒ බෝධි වෘක්ෂ වුණත් තථාගත ශාසනය තියෙනකම්ම විනාශ වෙන්නේ නැහැ කියන එකත් ඒක අවුරුදු ඒ කොච්චර කල් තියෙනවද සාම අපි වාතනමද යම් බෝධි රූපයන් මේ බෝධි රුක්ෂය තියෙනවා ඒ ඒකේ යම් කිසි සත්‍යතාවක් තියෙනවා සම්මත තේවාස හ්ම් ඒකේ මහත්තයා මේ මෙහෙමයි තියෙන්නේ. සෑම බුදුරජාණන් වහන්සේ නමකටම දෙවිදත්තර කෙනෙක් පහළ වෙන්නේ නැහැ. වෛරකාරයෝ පහළ වෙන්නේ නැහැ. ඔච්චර. ඕක ඇවිල්ලා මේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට මේ සංසාරයේ වෙච්ච මේ සංසාරයේ සිද්ධ වෙච්ච සිදුවීමක් නිසා කෙනෙක් ඒ වගේ ආවා මිසක නැතුව මේ හැම බුදුවරයෙකුටම දෙවිදත් කෙරෙන්න ඕනේ කියලා එහෙම නියමයක් නැහැ. සමහර බුදු පෝසත්වරුන්ට වෛරක්කාරයෙක් කෙනෙක් ඉන්නවා. සමහරට අඩුයි, සමහරට දෙව පොඩි පොඩි අයවා ඉන්නවා. ඒක ඉතින් සාමාන්‍ය හැටිනේ. ඊළඟට ඒක එකක්. මේ අනිත් කාරණේ තමයි මේ යශෝදරා දේවියක් වගේ ඒ වගේ මේ පින්වන්ත චරිතයක් එතකොට ඔය ඒව සකස් වෙනවා. මව් කෙනෙක්, පිය කෙනෙක්. ඒවා මේ ඇත්තට බෝධිසත්වයන් වහන්සේගේ පුණ්‍ය බලය වගේම ඒකට අනුයාතව ඒ බෝධිසත්ව චරිතයට ලංව ඒ බෝධිසත්ව චරිතයට සමගාමීව ළඟින් ඉඳගෙන කරපු පුණ්‍ය ශක්තියක් තමයි විපාක දෙවන්නේ දෙපක්ෂයට. බෝසත්යන් වහන්සේටත් විපාක දෙවෙනවා. බෝසත්යන් වහන්සේ ළඟින් ඉඳගෙන අම්මා තාත්තා හැටියට, දරුවෝ හැටියට, භාර්යාවන් හැටියට හිටපු චරිතවලට ඒවත් කර්ම ශක්තියෙන් තමයි එක්කාස් වෙන්නේ යාවෙන්නේ. අනිත් එක තමයි ආශ්චර්ය ධර්ම හැටියට බුද්ධ ජීවිතයක උපස්ථායක ස්වාමින් වහන්සේ ඔය පහළ වෙලා තිබෙනවා එකම වෙලාවෙකී එකම වෙලාවේ බෝධින් වහන්සේ හැබැයි ඒකේ මේ බෝධින් වහන්සේ ඇත්තටම විනාශ වෙන්නේ නැහැ කියලා කියන්නේ එහෙම උණයෙන් පස්සේ වෙන්නේ මේ ඒවා සෑම දෙයකටම ඕ ඇත්තටම ඇත්තටම සමහර දේවල් අපි මේ ධර්මය නොදන්නා කම නිසා සමහර දේවල් හදාගත්ත දේවල්. මේ ඕවා වෙන්නේ දැන් සියලු දේම අනිත්‍යයි කියලා කියන තැන බෝධින් වහන්සේ නිට්ටයයි කියලා කියනවා. ඕන ඕවාගේ පටලෙට දැන් දැන් ඔය අපේ ජයසිරි මහා බෝධින් වහන්සේ දඹදිව තිබිච්ච ඒ පිහිටා තිබිච්ච තැන අර මේ අසන්දි මිත්‍රා කියලා අර අශෝක රජතුමාගේ ඒ භාර්යාවක් දෙසවක් කටු ගහලා ඔක විනාශ කරානේ. ඊට පස්සේ තව ඊට පස්සේ නැවත මේ ඒක පැලවුණා එතන. ඊට පස්සේ මම හිතන්නේ බෝධින් වහන්සේ නමක් මේ ඔය නැතුව තිබිලා එතන අර අර බෝධින් වහන්සේම නෙවෙයි. ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ පිට දීපු බෝධින් වහන්සේම මේක නැති වෙලා ඊට පස්සේ දැනට දඹදිව ජයශ්‍රී මා බෝධින් වහන්සේ පිහිටා සිටින තැන යට මොළ වගේ මුල් ගතියක් බහලා තියෙනවද දන්නේ ඒක යට තියෙන එකක් නමුත් දැනට තියෙන බෝධින් වහන්සේ නම් ඉන්දියාවේ හිටපු ශ්‍රී නේරුතුමා ගිහිල්ලා රෝපණය කරපු බෝධින් වහන්සේ තමයි දැනට අපිට ගිහිල්ලා ජයශ්‍රී මහ බෝධින් වහන්සේ ඉන්න තැන මොළේන්ද පුදන්න තියෙන එකේ වරදක් නැහැ හේතුව ඒ ජයසිංහ අවබෝධ වහන්සේ ඇත්තටම එතන පිහිටපු තැන හොඳට හොයාගෙන ඒක පිහිටගෙන සමාධියට මුලක් එහෙම තියනවාද කියන කතාව නම් දන්නේ නැහැ. නමුත් දැනට තියෙනවා ශ්‍රී නේරුතුමා පිහිටෝපේ දැන් ඊළඟට ඒ පරම්පරාවෙන් ඉන්න අවබෝධින් වහන්සේ නමක් හැටියට තිබෙන්නේ අනුරාධපුරේ ජයසමා බෝධින් වහන්සේ ඊළඟට ඒකේ සාකාවක් හැටියට තියෙන්නේ පරණම බෝධින් වහන්සේ ඇටියට තියෙන එකක් තමයි මේ ආනන්ද බෝධිය ඒ තමයි ජේතවනාරාමය. ඉතින් ජේතවනාරාමයේ ආනන්ද බෝධියත් බොහොම වායෝවෘද්ධයි දැන්. ඒ විදිහටයි තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශරීරය නැති වී ගියා. ඊළඟට උන්වහන්සේගේ ඒ රාහුල ස්වාමීන් වහන්සේ යශෝදරා දේවීන් වහන්සේ පියතුමා ඒ අම්ම විතරයි තැනට ඉන්නේ තුසිත දිව්‍ය ලෝකේ. අනිත් සියලුම දෙනාම ආනන්ද ස්වාමීන් වහන්සේලා පිරිනවම් පෑවා. මේ මාතෘ දිව්‍ය පුත්‍රයාණන් වහන්සේ විතරයි තාම ඉන්නේ. ඒ ඉතින් ඒ වගේ ඒ වගේ මේ දිගට නැති වෙන දේවල් නැති වෙන දේවල් තියෙද්දී අර බෝධියට ස්ථාවරයක් දෙන්න බෑ ඒක නිසා මේ අර අරව පහළ වීම ඒ උන්වහන්සේ වැඩේ ඉන්න කාලෙදී පහළ වීම ඒව සිද්ධ වෙන දැන් බලන්න මේ ජේතවනාරාමයේ සිද්ධිය හොඳට බලන්න මේ ජේතවනාරාමයේ ජේතවනාරාමයේ පහළ වෙනම සුවඳ ගන්ධ කුටියක් හඳුන් වලින් හැදුවේ ඒක. අනාථ පින්ඩික සිටුතුමා හඳුන් ලීයෙන් හැම වෙලාවෙම සුවඳ හමන්ට සුවඳ ගහන්ට උන්වහන්සේට මේ ගන්ධ කුටියක් හදලා පූජා කරා. හැබැයි ඒ ගන්ධ කුටිය බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවට පස්සේ වෙන කිසි කෙනෙකුට ඒ ගන්ධ කුටිය පාවිච්චි කරන්නට පින් නැහැ. කවුද පාරමී පිරුවේ බුදු වෙන්න? කවුද පාරමී පිරුවේ ගන්ධ කුටියක් පාවිච්චි කරන්න? කවුද ඒ ඒ තරම් මහ විශාල ශක්තියක් වැඩිවේ? ඒක මීයු කාලා හරි ගින්දරටපත් වෙලා ඒක විනාශ වෙලා ගියා. ඒ තරම් ඒවා සමහර අයට ඇත්ත වශයෙන්ම පාවිච්චි කිරීමට තියා ඒ වගේ දේවල් තිබුණාද කියලා දකින්නවත් වෙන නැහැ. ඇත්තට සිද්ධ වුණේ එච්චරයි. ඒක නිසා යම් යම් හේතු වලින් අපි හේතුව කියන මීයෝ කෑවා පහන් වැටි දාලා ඒක ගිනි ගත්තා අනිත් අය ගිනි තිබ්බා කියලා කියන නමුත් ඒක තවත් එකක් තමයි ඒ විහාරය පාවිච්චි කරන්න සුදුසු පින් තියෙනා වූ කෙනෙක් නැහැ. ඒ පුණ්‍ය වාසනා පාරමී ගුණ තියන අය නැහැ. මාලිගාව බලන්නකෝ. මාලිගාවත් වල් බිහි වුණා ඒ අඩුතරමේ gadol මේ පොඩි gadol මේකකින් වට වෙච්ච තැනක ගිහිල්ලා රැඳිලා ඉඳ පුළුවන් වහලක වහල කෑල්ලක්වත් තියෙන එකක් නෑනේ දැන්. ඒ පින්වන්තයන්ට ලැබිච්ච දේවල් ඒවා එහෙම මේ අය නැති වෙනකොටම ඒවත් අභාවයට යනවා. අපි ඕක තමයි හැටි. ඒක නිසා ඒ පින්වන්තයෝ පහළ වෙනකොට බෝධියද මාලිගාවල්ද ඕවා පහළ වෙනවා. ඕක අපිට සාධාරණයි. විශේෂයෙන්ම පුණ්‍යවන්ත ඒ තථාගතයන් වහන්සේගේ ජීවිතයට විශේෂයෙන් සාධාරණ වෙනවා. ඒක නිසා ආශ්චර්ය අద్భుත ධර්ම තියෙනවා. අවසාන වශයෙන් මේ කියන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට විශේෂ සිදුවීම් තියෙනවා. ඒවා අනිත් අයගේ ජීවිතවලට වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයෙන් වෙන්නේ පුදුම පින් ගොඩක් තියෙන. පුදුම ධර්ම ගොඩක් ධර්ම ශක්තියක් තිබෙන්නේ. හිතන දේවල් හිතන දේවල් හැමදේම සිද්ධ වෙනවානේ. උන්වහන්සේට තියෙන කාම භාග්‍යය කියලා එකක්. ඒ කියන්නේ කැමැති දේ මොකද්ද? හම්බ වෙනවානේ. මොකද්ද කැමැති වෙන්නේ? හැම දෙයක්ම හම්බ වෙනවා. හැබැයි වෙලා තියෙන්නේ ලෝකයට තියෙන දේවල් වලට තථාගතයන් වහන්සේ කැමති නෑ. ඒක නිසා කැමැත්ත තියෙනවා නම් හම්බ වෙනවා මේ රත්තරන් මේ කන්දක් රත්තරන් වෙනවා. ඒ තරම් තියෙනවා. උන්වහන්සේ ඒවට කැමති නැහැ. නමුත් කාම භාග්‍ය කියන වාසනා ගුණේ තියෙනවා. ඉතින් දේ අවබෝධ කරගත්ත දේවල් ගොඩායි අනන්තයි. හැබැයි අපිට සසර දුකින් මිදී යන්න පුළුවන් ප්‍රමාණය විතරයි දේශනා කළා දේශනා කළේ. ඉතින් ඒක නිසා නොදෙසපු දේවල් තව ගොඩාක් තියෙනවා. ඔය අතර ඕවට සම්බන්ධ දේවල් තියෙනවා කියලා මං පූජ්‍යලික විශ්වාස කරන පොතපතක නෑ. මගේ ඒ විශ්වාසය. ඉතින් ඔයිට ඔය ටික තමයි මට මේ වෙලාවේදී කියන්න තියෙන්නේ. කාරණේ පැහැදිලි වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. තෙරුවන් සරණයි. මම හොඳට පැහැදිලිව සාමාන්‍යස තෙරුවන් සරණයි. අර අපිට තුනේ අපිටත් යම් කිසි මම දන්නේ නැහැ මම නම් ලොකු පිනක් කරන්න තියෙනවා කියලා හිතනවා ස්වාමීන් වහන්සේගෙන් බණ අහන්නත් මේක අහන්න ලැබීම ගැන මේ වගේ දැන් අහන්න තියෙන දේවල් එක මේ කාලේදීත් අපිට මේ වගේ ධර්මයක් අහන්න හම් වෙනවා කියන එක මම දන්නේ මම කරපු ලොකු පිනක් ඇරෙද්දී තමයි සරණාගාමි ස්වාමීන් වහන්සේ තේරුම් ගත්තා. හොඳයි එහෙනම් අද දවසේ සාකච්ඡාව අපිට නිමා කරන්න අවස්ථාව තියෙනවා. නිමා කරන්න කලින් කෙටි දැනුම් දීමකුත් කරන කල්යනා මිත්‍රයන්ටත් ඒ වගේම ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් ඒක ප්‍රයෝජනවත් වෙයි. දල්වත් මහත්මයා යෝජනා කළා තියෙනවා අපි business for Skype නෑ Skype for business කියන එකේ යටතේ එකතු වෙමු කියලා මෙන් ඉදිරියට එතකොට කවුරුත් අපි එකතු කරන්න ඕනේ නැහැ විශේෂයෙන්ම කල්යන මිත්‍රින් වෙන වෙනම එකතු කරන්න අවශ්‍ය නැහැ ඒකේ link එකට ගියාම තමන්ටම පුළුවන් සම්බන්ධ වෙන්න මේ වැඩසටහනට ඉතින් අපි ඒක පොඩ්ඩක් උත්සාහ කරලා බලමු ඉදිරි වැඩසටහනටත් මම හිතනවා සමහර විට මේ සාකච්ඡාවෙන් පසුව සමහර දරුවත් මහත්තයෙකුට උත්සාහවත් ඒක වැඩ කරනවා කියලා බලන්න. කොහොම නමුත් මම අදට සාකච්ඡාව මෙතනින් නිමා කරමු. නිමා කිරීම සඳහා ඉතාමත් කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරමින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ වෙත අපි යොමු වෙනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි. තෙරුවන් සරණයි. ඉතින් අපිත් අද අද අපි මේ කාලය වෙන් කරගෙන නැවත ධර්ම සාකච්ඡාවක් අපි ඉදිරිපත් කරගත්තා. ධර්මයේ ඇසීමෙන්, හිතීමෙන්, මෙනෙහි කිරීමෙන් අපේ නිකලෙස් සිත්තරින් උපදවාගත් මේ කුසල ධර්මයන්ගේ බලයෙන් ශක්තියෙන් අපේ පින්වත් මේ අසාගෙන ඉන්න ධර්ම මණ්ඩලයේ හැම දිනාටම විශේෂයෙන් ලලිත් මහත්මයාට පෞලිය හැම දිනාටමත් මෙදුක් නිරෝගී දීර්ඝාස වේවා ඒ වගේම අපේ ජයන්ත මහත්මයා ප්‍රශ්න අසූ බුණෝ මහත්මයාත් මේ අසාගෙන ළඟදුර වශයෙන් සිටින මෙරට පිටරට වශයෙන් ඉන සෑම සිරු දෙනාටම නියුතුන් ධර්මය සත්පුරු ශාස්ත්‍රයේ ලංකර ගන්නට ලබා ගන්නටත් සත්පුරුෂයන්ගේ දේශනාවල් අහන්නටත් දේශනාවල් වලින් අසත්පුරුෂ ධර්මයට ලං නොවෙන්නත් සත්පුරුෂ ධර්මයේම බේරිලා තමන්ගේ කන වැකෙන්නත් හේතු වේවා අසත්පුරුෂයෝ දකින්ට අහන්ට හිතන්ට මුණ ගැහෙන්න නොලදේවා සත්පුරුෂයෝම දකින්ට හිතන්ට මෙනෙහි කරන්ට ආශ්‍රය කරන්ට ලැබේවා සත්පුරුෂයන්ගේම වචන හඬ විස්තර ධර්මයන්ම මේ හිතට ලැබේවා ඒ වගේම බෝධිපාක්ෂික ධර්ම නිවැරදි ලෙස හැම දිනාගේම හිත්වලට වඩා ගන්න ලැබේවා ආර්ය ධර්මයේ ගමන් කොට හැම දිනාටම කෙලවර චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වී නිකලෙස සිත්වලින් සංසාරයෙන් නිවි නිවැරදිම සැනසෙන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් පින්දෙමින් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු